වගේ කියලා කවුරුත් මම කරන්නේ මේක. මම කියන්නේ ඕක නම් සංගරත්න අවශ්‍යයි ඒ වගේම අපි නිවාස උපස්ථානාති සම්බන්ධ කරන අපි අතිපතා ප්‍රවර්තන ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සෙනසුරාදා හැමදාම මේ වගේ අතහමාර ඉඳලා 9 වෙනකම් කාලේ ධර්ම සාකච්ඡාවට ගත කරන චාරිත්‍රාක් තියෙනවා ඉතින් අදත් මේ විදිහට ගියක් දුණත් අත්තරම් වෙලා ඒ නිසා මම හිතුවා චාරිත්‍ර ඉෂ්ට කරමු කියලා ඉතින් ඒ සඳහා අපි මුලින් කරන්නේ ව්‍යවස්ථාව කියව ගන්නවා. ආරම්භ ලක්ෂණ කියක් වශයෙන් ඊගාවට මේ උදානපාදී දවසට ඉදිරිපත් වෙන කතාව ඉදිරිපත් කරන අපි ධර්ම සාකච්ඡාට මාතෘකාවක් කරගන්න. ඉතින් අපි අද ඒ ක්‍රමයට යන්න බලාපොරොත්තු වෙනවා. මොහොත මම කියන්නේ විවස්ථා කීමේ අවස්ථාවයි දැන් තියෙන්නේ. මම මේක දිවිනාගුණ දැනගන්න පිළිතුර කියනවා. කාගේ කාර්මික අවධානය මේ දෘෂ්ටි භූමිය වාසල මම කර්මාවේ මතක් කරනවා. චිති පරිවර්තන ඊතා සෑල් වෙයින් දීනුකී හැම කෙනෙකු හාම දේහිත ප්‍රේමයේ නසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් ආද සභාගවත බාලතප්නයන් ආද රාශී නොබිනී. නවට්ටතියා සම්තේන කන්තුම් ජීවනි ජීවිතුම් පත්තුස්මින් හතනී යස්මින් මේත මත්නන්තු වට්ටති යුහෙයින් ආරාමේත ගමේත සුදුසු කරනක් වොත් මද සිනාවක් මුත් මහත් කොට හඳනකා සිනාව නොකළ යුතුය. සල්ලේඛං අච්ඡත්ති අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කපීහින කාතබ්බා ආමිතත්තාය දුර්ගතා යුහෙයින් කැපදේහිද ලොල් නොවිය. දාගබ්බෝ මල්ව හැමදෙමින්ද කඳ තුම් මල් පහන් ඇදා පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනි. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කියන ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමාල් සඟුන්හා ආදර ගෞරවය ඇතිව නැමී සිට හෝ ඉඳගෙන හෝ කතා කළ යුතුයි. දරුවන් නැගාලා ආදර නොදක්විය යුතුයි. අන්‍යයට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුයි. තමා කියන හැකියාව නිසා හෝ හිතවත් වෙන හැකියාව නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකළ වැඩිමහල්ලා නොවිචාර නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුයි. ඇතුළත හට ගන්න ආධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදී. පිටත ඇතිවන ආධිකරණ ඇතුළත කලහාදී පහළ වෙනසේ වැඩ කිසි වරදක් ගැන චෝදකී වශයෙන් රාජාධිකරණයට නොයයි. ධර්මයේ පිළිබඳ වූද, ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවේ. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පාටලවන්න සෝබන්තෝනං රාජානෝ මුත්තාමති විභූෂිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූෂිතා යනුවේයින් සීලාභරණේ මමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය අත්තිකලමතාන් යෝගයට ආයතන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ජනීය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධනය. ඊලංකං ආදී සුසුසු කරුණක් නැතෝ දිනචර්යාව කිසිලෙසකින් කඩනකොට බහැර ගමන් නැවැත්වී. පැහැරයි යනෝගේ කරුණක් පැමිණියොත් ආරක්ෂකව සමග ගොස් නොපමාව පැමිණිය. චිතේ <clears throat> පහළ වැටීම ආධ්‍යාත්මික ගුණ సంతානෙ වැටීමට හේතු වන හේයි. ඉතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කරමු. තමවර්ණ කර්මස්ථාන හෝ රකින්න දුතාංග ආදී ආචාර්ය පාද්‍ය ආදී දුමුත් සිස්සන්ට නොදැනෙනසේ කලයි. නබික්කවි කියන කි පරියායන ජාතුරු ප්‍රත්‍යන් සාධීතබ්බන්ී වදාළ බැවින් මිල මුදල් තාන්ත්‍රික මිල මුදල් පිළිගැනීම මුදල් සම්පාදන් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිළිහිටවීම මුදල් අනුව පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාව මුදල් තැන්පත් කිරීමදී කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ කළ කිසි විද්‍යාල විශ්වවිද්‍යාල ආදී කිසිම අධ්‍යාපන ආයතනයක කිසිම බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපන සඳහා මේ ශිෂ්‍ය පිරිස සම්බන්ධ නොවිය යුතුයි. අනවසරින් යමෙක් ගියේ විනා නැවත බාහිර නොගත යුතුයි. යෝගාශ්‍රමී කාර්ක ස්වභාවය අනුමැති ඇතිවීම අභිනවසන සුද්ධ කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොමැතිව හිතමත ඉදිකරන සීනාසන යෝගාශ්‍රම ශාස්ත්‍රයට ඇතුළත් නොකරගත යුතුයි. විහාරාධිපති තනතුරු විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාණු ශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකටම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් ආන්තරකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් අගෙන යා යුතුය. සීලචාරී වැවිදින අකිකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නීමේ පරිදි සංස්ථාවේ ඉවත් කොට ඒ වාසිකක රාමඤ්ඤ මහානිකායේ ඒකාධිකාරී වාචිත ධර්ම දී යුතුය. වික්ෂු සාමණේර සංඝාන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරී වහන්සේ ඉදිරිපත් කළ බැවිනි. උපසම්පන්නාන උපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුල ඉදිරිපත් කළ බැවිනි. ලෝකාශ්‍රමයේ සීනාසනයන්හි පැවිදි වූ පැවිදි වූද අපවත් වූ ඉවත් වූද භික්ෂු ශාමණේරයන් පිළිබඳව වාර්තාවක් උපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. කාරුප සම්පදා විනය කර්ම සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ඒකාධිකාරී වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන කූලව ගරුප සම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරුප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් නොකරගතියි. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික කර්ම විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අන්තර්ගතවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමී සිල් සීනාසනයන්හි කතිකාවත දිනචර්යාව මට මතකට වරක් කියවා මේ පරමාර්ථයන් සිහිපත් කළ යුතුය. මේ નિયમિત ව්‍යවස්ථාවන් දිදිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැල දක්වා අවවාද කොට ඔහුගේ අත්පොතේ ඔහුගේ වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරෙන දඬුවම් පමුණවා ගත යුතුය. ලෝකාශ්‍රමී කතිකාවතේ මේ අපි වෙලා ගත්තේ දවසේ ව්‍යවස්ථා කීමේ අංකයටයි අනිත් දවසේ අපි යෝගාවත් දිනචර්යා ජීවන්න ගන්නවා කියන සීපත් කිරීමත් එක්ක අපි යනවා දානපාලි ගාතාවක් අනුව ධර්ම සාකච්ඡා පවත්වන්න නම් ඒ ගාතාව දක්වන්න ඉස්සලා වෙන කාටද කියන්න ඕන දේවල් හෝ මාතෘකාවක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියන එකයි.

කවුරුද අහගොම මතක් කරන්න අපි නිකන් නිකන් නෑ අපේ ඇතුලේ කවුද නිකන් ආවට පස්සේ ඉතින් අර ගී අනිකේකට එනවා කියලා. එයා කිව්වා ඉතින් මොනවද කියන්නේ. ආවත් අපි බලමු ඒක නම් මේ කරගෙන යන්න පුළුවන් වෙලා සහයෝගය දෙන්න බැලුවත් පුළුවන්. මේක කරගෙන යන්න ආශිර්වාද දෙන්න පරීක්ෂාව තියාගන්න. මොනවද මේ දෙමස්තිය තියාගන්න බැරි. ඉතින් මේක දැන් අපි හැමත සැලසුම් ගැන කතා කරනකොට මේ බලාපොරොත්තු වෙන ඇත්තට කාමයට දින දෙන්න දාසක් 15 15ට වැඩිම ගත හැකියි. නමුත් අපි පිටිකේ දවස් නම් කරලා තියෙනවා එවයිදි ගන්න බබා. එවයිදි ඒ 15 වෙන් කරලා තියෙනවා. 15 වෙන්නේ මෙතන 12යි. අතන 50 46 32යි 14යි. අමෙන් මහත්තයා කාමරේ තමයි 15ට වැඩි. ඉතින් අපි ඒක නැවත නැවත මතක් කරගන්න ඕනේ වෙන් කරලා තියෙන්නේ රිට්‍රීට් වලට මේ වෙලාවේ දැනගැනීම සඳහා මම කැමති කියන්නේ පෙබරවාරි 10 20 එකක්. ඒක එන්නේ කුඩා. හැබැයි සාමාන්‍යයෙන් ඔය මේ සැරේ මේකටත් අපි ගොඩක් ලාක් වෙලා හිටියට පිටින් අය බොහෝ සුළු ගන්න ඉන්නවා. ඉතින් එතකොට වෙන්නේ මේ මේ ඉන්න කට්ටියක් අයින් කරගම ඉන්නේ නැති වෙච්චා ඇතුළේ වැඩ කරගන්න කවුරුත් නැහැ. මේක අපි කිසි මොකක්ද නෑ. එන්න සමතලනේ අහලා තියෙනවා තාමත් ඉන්නේ කෙනාද කියන එක. ඒක ඒගොල්ලෝ දැක්කම විශේෂම කාන්තාවක්. පිළිමය සඳහා ඒ නිසා අපිට ඉතිමත් ගන්නවා. ඊට පස්සේ මේක විශ්ලේෂණය වෙන විපස්සන පටන් අර ගන්න ධම්ම විදිහට. ඒක ඒ විපස්සන ඉඳලා ඒක මාර්තු 6 වෙනකන් යනවා. ඒම විමාන පස්සේ ජූලයි මාසයේ තමයි ඇත්තටම අපි ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකට මුස්තරණෝලේ පැත්තේ සංවිධානය කරන්නේ. ඒකට මුස්තරණෝලේ කරන්නේ අරුණොත් මන්සුන් මහත්තයයි එයාගේ මුල් වෙන උදාහරණයක්. ඉතින් ඒකට ඉන්නේ ඔක්කොමලා විකිට ගන්න ඉංග්‍රීසි මීඩියම්. ඉංග්‍රීසි කියන්නේ. ඒතකොට තමයි ඔය කාමරවල තත්ත්ව තීරණය වෙන්නේ. දැනට කාමරවල පල්ලෙහා දෙන්න ඉන්න කාමරවල ලොකර් එකක්. ප්‍රශ්නයක් ඇති වෙනවා කියනවා එකිනෙක බදු කරන කතා කරනවා. ඉතින් ඒක ලොකරයක් දාන්න ඕනේ. ඒක තහන සංවිධානය වෙලා නැහැ. ඒකට එහෙම නැත්නම් ඒ කාමරෙක තියෙනවා. හැබැයි මම නැවතත් ඉල්ලා හිටිනවා. පටලවාට හෝ න්‍යායට හෝ කාට හරි පුළුවන් නම් පරිහාදීන රැස්පීවල ආයෙ කවුම හදන්නේ නැහැ. කරන්න දෙන වැඩි වෙනවා කියනකොට බලන්න. දයා කරලා කරන්න බලන්න. නැත්නම් දෙපේ අසුර කරලා කියන නිකන් ලේබල් කරලා තියක්. මොකද මම සාන්තිමා යන නිකන් දෙවිවි කියලා. සාන්තිමා ඒක ඇත්තටම හිමි වෙන්ටිලේෂන් එක සාහන්සේ. ඒ පරිදි මේ වෙන්ටිලේෂන් එක කියලා ගන්න දෙන්නේ මොකක්ද මේ අසම්බරව හිතා. මම හිතේ සංසාර ඊපස්සේ ජනේටිකට ගැල ගැල කෙරුවද ජනේටික ඇරලා තිබ්බේ නෑ නෑ ඩ්‍රාෆ්ට් එක ඒ වුණාට ඒක ටිකක් මොකද දැන් ඉතින් කිසිම වැඩි යන සංසාර ඒක තමයි අර කල්ලා තියෙන දඩ හොඳ නැත්නම් කල්ලා තියෙන අපේ මොස්කිටෝ net එක පහළ වෙන අපේ පහළ නම තමයි ඒක තමයි ගහන්නේ ඒකද මේක මූ කරන්නේ මොකද දැන් තියෙන කාර්යයකට හදලා තියෙන දැන් ඒක දැන් අර අර ටෙක්ස්ට් එකේ තියෙන හදලා ඔව් ඒක වෙයි අනිත් අනිත් ටික පොඩ්ඩක් හරි ගන්න මොකද දැන් මේ තවත් 10ක විතර මෙයා සමත් සමන් රිලීස් වෙනවා සමන් කරත් ඇති ඔව් අනිත් ටික සංසේ කාමරයකට එක වීදුරුවක්වත් එක වීදුරුවකටවත් මේ මේ දෙලා ගහන්න තමයි සීදුනා කරලා තියෙන්නේ මේවා කරන්න කියලා ඕකේදී උනේ මේ අහු දවසල නමර නාපු හිටියේ ඊට පස්සේ මම කිව්වා මම කිසිම දෙයකට වෙනස්කම් කරන්න නැහැ මොකද පෙට් අයිඩියා එකක් අම්මලා ඉතින් ආවට පස්සේ ධම්මරජාමුතු අරුණට කියලා තිබුණා මිනිස්සුන්ට ඕන විදිහට කරගන්න. දැන් අරුණයි ධම්මරජාමුතු එකතු වෙලා ඒ වෙනස්කම ගැන දානවා. ඕකට සුදු බීජු දානවාද, කිර දානවාද, නැත්ද කියන එකට කාරක සභාවම හතර දෙකේ සාකච්ඡා කරා. ෆයිනල් එකේ තාක්ෂණ. ඒ නිසා මට ලියලා යන්න ඕනේ. හරි ගැසලා දෙන්න. එතකොට මට පුළුවන් ගෙලින්ම නැත්තම් මම කියනවා දයාට කරන්න ඕනේ වැඩි ඔක් පිළිම ධම්මරජාමුතුම සජීවී වෙනවා. ඒකට ගෙලින්ම බීජු ලක්ෂණ තුනක්. උනෝ ඔයදලා කතා කරලා එයාලා දන්නවා දැන් අපි දැනට එකයි. එදා මම කතා කරලා මොකද උඹ මේ කොක්කට හිටලා තියෙන්නේ මේක මේ කොරකට දෙන්නේ නැහැ. මම මේ මේකට නෑ ස්වාමීන් වහන්සේ මම දීලා තියෙනවා. මම කොහොම කරන්නේ? උඹ කෙලිම වචනේම කියනවා. ඒකකට මම කතා කරේ ඒකේ තියෙන රැසිකිලි මේ අතට පහුගිය දවස්වල ඇත්තටම සම්පූර්ණ සෙටප් එකක්ම හැදුවා පහුගියකට බඩුගෙන. ඒ වහයි කැඩිලා කියලා හරි. එහෙනම් මේකනේ පොලිටික් කරනවා. අරගෙන කොල්ටුන. තාම කාමර කියලා තියෙනවා. මම ඇත්තටම දැනග අවුරුදු දෙකකට ඉඳලා කියලා බඩින් සලින් යනවා. ඒ හුක්ස් ටික ගන්න කොළඹින් අවුරුදු දෙකක් try කරනවා කාටද බෑ හැම කෙනෙකුටම කියනවා මම එනකොට මගදී නැත කරලා බලලා ගන්න. ඉතින් අරුණ කියනවා මෙහෙම කාටද පාපේ කොහොමද ඉන්ටර්නෙට් රිට්‍රීට් කරලා. තහම බැරි වුණා මෙන්න මේ જાති හුක්ස් ටිකක් ඉල්ල මෙන්න මේ જાති. ඔය මං මෙල් බලුන් ගෙනාවා. මං ගියාම මොන මොන හරි දාගෙන එනවා. හැබැයි හුක්ස් ඇති වෙන්න ගෙනාවා. කාටද හයි කරපන් කිව්වා ඒක මොකද දාන්නේ. දෙන්න මං ඉන්නේ පාපේ ෂෝ ඉබදින් හදලා ඒ වෙන වේදනාවෙන් හරියට ඒගොල්ලෝ තමයි ඒ කාමරෝධයේ තියෙන රැසිකිලිය. මේ රැසිකිලිය වල තමයි පොඩි එකක් එකක් හයි කළා. එකක්දදී පොඩි එකක් දුරේ තියෙන එක. හැබැයි මම ගිහලා තමයි කීස්පුර පන්සලට ටිකක් අල්ලගත්තේ. මේගොල්ලෝ හයි කරලා දුන්නේ නැහැ. කීස්පුර පන්සලේ රැසිකිලිය කොක කොක අල්ලගත්තේ මම කිව්වා. මොකද කියලා දුරේ ඉල්ලන්න නැහැ. ආ. අවශ්‍යයි අපිට. දුරේ වෙන පැත්තට යන්න නම් මම කියන්නේ ඇත්තටම මේ මේ මම පැහැදිලිව මම අපි සංඝයාට මෙහෙම සලකන්නේ. සංඝයාට තහඳුල මොනවා තියනවද කියලා අපි මොකක්ද ගන්න. අපි මේ කරන්න හදන අපි ඉඳ කියන නිසා මේ මිනිස්සුන් අපි දෙනවා. සංඝයා අහගෙන කටින් කවුදන කප බැලන කපන් කියලා සැලකිලි තියෙනවා. ඉතින් අයගොල්ලෝ ඇත්තට වෙලාව ඇණයක් අහගෙන කොහොමද ෂේප් වෙනවා. මේකෙදී අරුණගේ තියෙන වැඩේ ඒක හරියටම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඒක රාමුව තියෙනවා. ඉතින් මට වෙන්නේ කළ හැකි ඉලක්කක්. එච්චරයි මට කියන්න තියෙන වෙන වෙනම කාරණාවක් නෙවෙයි. අන්න ඒ නිසා ඒකට අවශ්‍ය දේවල් ටික සමන් හොඳයි. සමන් ඊට වැඩි එක්ස්පෙන්සිව්ත් නැහැ. හැබැයි කොල්ලා දිගට වැඩ කරන්නේ. ඊට හිමිටිමිට වැඩ කරනවා. මේක ඉවරනාට පස්සේ කරගත්තා. ඒ නිසා කම්ප්ලීට් කරලා තියාගන්න. ඒකට ඒ වගේම පන්නේ 40 44ක කොමොඩ්ස් කිනාද තියෙනවා. හිතලා නැහැ නේද? හිතලා. ඒකට මේකේ කොමොඩ්ස් ප්‍රශ්න නැහැ. කොමොඩ්ස් 50ක් එකවර ගත්තා. හස්ත හස්තයි. හොඳ හොඳ බලන්න. ඒව හයි කරන හැටර බල්ලා වැඩේට එන්ගේජ් වෙලා ඉන්න මොකද තමයි වැඩ කරන්නේ. අරගෙන කරන අන්නේ ටික එන්ගේජ් වෙන්න බලන්න ඕනේ. ඒ නිසා මම කියනවා මේ දායන ඔබ 10ක් අස්සගේ ඉඳි විතරකට බලන්නේ පන්සලකට බලන්න. ඒක මම හොඳටම ගන්න. ඉතින් ඒ නිසා පොඩි මේ චිකිත්සකයක් හදලා දෙනවා. ඉන්ටිග්‍රේෂන් වලට බලන්න හොඳයි ප්‍රොජෙක්ට් එක සාමාන්‍ය එක දාන්නේ ලීවලින් හදන්න පුළුවන් මේ. හදලි වැඩ ඒක මෙහෙම ඇන්ගල් එකට පාට යන්නේ මොනවද කියන්නේ පැහැල්ල. ආ ඒක එතකොට අර රින්ගන්නත් බෑ මේ මම මම මේක දාලා තියෙන්නේ මේ තුලින් හදපු එක ඒ වගේ තමයි ඒක ඇලුමිනියම් වලින් කරලා තියෙනවා මේකත් කියන්නේ මේන් හෝල් එකේ සක්මනේ සක්මනේ කාමර නෑ නෑ මේ ආයතන කතා කරන්නේ ටොයිලට් වල. ඔව්. ඩාය කතා කරන්නේ තියෙනවා දැන් දැන් මේකේ තියෙනවා දෙලක්. මන්නට මම ඒකට ඒ ඒ දැල ඒ ඒ කවුරුටම මේ ෆෑන් ලයිට් එක දාන්න කියලා කියන්නේ අවශ්‍ය නැහැ ටොයිලට් වල නම් පස්සට නේ නේද දැන්ට වෙන්ටිලේෂන් එහෙම නේ අර මේ නෝඩ් එකේ ඩ්‍රාෆ්ට් එක යනවා නම් ඒක කාමර වල තියෙන ධර්මාචාර දැත් වල තියෙන ෆෑන හදන්න oh, සමහර ඒවා ආපුවාම වෙන්නේ සමහර සවරි කරින්න බෑ ඇරියොත් ඊකටම ප්‍රොජෙක්ට් කරනවා ඒක පාරක් අපි හදවන්නේ මිසි ගන්න. කරාම කැවිතා. විදගෙන පල්ලෙහා ගන්නකොට බඩුසෙක් කරා. කාමරේට හැන් කාමරේ සමරි කැඩි උත්තාන වාස්තුවේ. කරියට අපි කියලා තද කරලා තමයි මේ යන්තම් ගණතරලා තියෙන්නේ. ඒ නිසා ඒ ටික අනිත් දානවා කියන අදහසෙන් රිමාක්ස් එක ගන්න මොනවද කරන්නේ? කියන්නේ හයි කරන්න යන වේදන විතරයි. දාපු අනිත් එන කට්ටියත් අලිපන්දිට බඩු තියෙන්න ඕන. කොහොමද සාමාන්‍ය ඉල්ලුවන් යාරකම් එව්ව බෑ. මොකක්ද හතරේ තියෙන. ටොප් ක්වොලිටි බඩු තියෙන. ඒක නිසා නමුත් මං හිතන්නේ මේක ඉවරනකොට අපිට අර තමන් හම් වෙන නිසා ඒ වැඩි කරන්න කියලා. ඒක ඒක කැමති කුටියට යන්න ඉතිගේ ගියා 11ට ගියා ඕකට ගියා ඕක බේරන්න පුළුවන් අවසරයි මෙහෙම ඇවිල්ලා ඒක අපි අල්ලගෙන ආව ඒකට දැන් පල්ලෑ කාමරේ විතර යන්නේ උන්නකට විතර ඉතින් අධිකටම රජු ඔක්කොම සමාන නැහැ කොහොමද ඒක නිසා ඒ සමහරවිට කැහැටි හැබැයි කොමඩලන් ඉස්සෙල්ලා එක කුටියෙන් වහලා ගන්නවා නෑ නෑ ඒකේ ඒක තමයි 11ට මේ කොහෙවත් නැහැ දෙමින්නට කවුරු හරි ප්‍රාර්ථනා කරනවා දෙමින්නට කුටියක් මතුවන එක බොරුවක්. මොකද ඒක වහලෙක්වත් එක කුටියක්වත් දෙමින් සමාන මේක නොකෙ මේ තියෙන්න පුළුවන්. මේක නතර නතර කරන්නේ හැම කුටියක්ම දෙමින් සම්පූර්ණ වහවල හදාගන්න. ජෝක් කරනවා නම් ඉතින් අත්යෙන් අමුතුවෙන් දිගට කරනවා. කමිටුමත් එක අදහසක් තියෙනවා මේ නීත් එක මේ දේ කරන්න බෑ බිල්ඩින් ගන්න වෙනවා ඊට පස්සේ වහලවල් යකට දෙන්න ඉතින් කරන්න බෑ ඒ දිලා වෙවිලා හොල්ලන්න පටන් අරගත්තට පස්සේ ආයේ මොකක් එහෙම බේයක් කරනවා මෙහෙම බිය කරනවා මෙහෙම මේ මේ රුබිනිය කරනවා රුබිනිය මොනවා කරන්නේ හතර දෙනා එකතු වෙච්චාම කන විදිනවා රෑ දිස්සේවත් ඉතින් මම හිතන්නේ ඔය බිල්ඩින් එකේ කියලා ඔක්කොම ප්‍රශ්න දෙන්නේ නමුත් බිල්ඩින් ගන්නට ගෙනාව මෙහෙම උස්සලා බලන්න මට වෙලා කන්නේ ඉතින් ඒ දිශෙන් නගෙනක් දැම්මා මම ගියා මේ ඉතින් මොකක්ද කියලා බලන්න. හලෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ හාමුදුරු මම කතා කරන්නේ මේ මම මොහාන් මගේ නම මම මේ ඔස්ට්‍රේලියාවේ කොට්ටලේ ඉඳලා ආවිල්ලා තියෙන්නේ ධම්මජීව හාමුදුරු ඒ රිට්‍රීට් එකට ආවා. ඉතින් මේ ඒ ඉන්න දායකයෙක් ඒ හාමුදුරුට බඩුවක් කියලා තියෙනවා. හරි මම මේ ධම්මජීව හඳුර කතා කරන්නේ කවදද එන්නේ? පල්ලෑ උඩහට එන්න කියලා මේ කන්තෝරුවේ ඉන්නවනේ ලියන මාතර කියලා උඩහට එන්න. වාහනේ එන්න පුළුවන් ඒක ඉතින් අර මේ මොනවද මේ වායුපායානයක් නම් පුළුවන්. නැත්නම් පයින් තමයි එන්නේ. කිලෝමීටර් භාගයක් එන්නේ වෙනවා. පොඩ්ඩක් හිටියොත් මට එන්න පුළුවන් වඩාගෙන එන්න පුළුවන් <laughs> අපි ධර්ම සාකච්ඡාවක ඉන්නේ ඉන්නේ තෙරුවන් සරණයි අපි ධර්ම සාකච්ඡාවක ඉන්නේ 10 කුටියට එන්න තෙරුවන් සරණයි ඉතින් <laughs> හරි ඒක නිසා ඒක දුරදි කියනවා නමුත් අපි මම කතා දෙවි කුටියට පස්සේ හිමි දුලි කටයුතු කරගෙන කරගෙන යන. ආම්දුත් පින් කරලා තියෙනවා හොඳ කුටි හම්බෙයි. මම හොඳට අම්මලා තියෙනවා. නෑ දැන් දැන් මේ පරිපිනාරිය දෙන සමහර කොට කියනවා බොහොම සම්පත්තියට බොහෝ අපි ඔක්කොටම එක විදිහට හම්බෙන්නේ නෑ. ඉතින් අර සමාන අපිට ගන්න ගන්න දුවා ඒකේ මේ ඉන්දියෙන්ද තෝරන. ඉතින් ඒක තේරෙනවා. හැබැයි දැනට මේ මේ පව එක තියෙනවා. පව තියෙනවා. ඉලෙක්ට්‍රික් පවතින සෝලා පවතින පවතින පින තමයි කොහොමද මේ ඉතින් මෙතන ගැඹුරක් ඇතුළ තව එකක් නේද සමහර වල කරන් ලයිට් සමහර අය වැඩ කරනවා ඒ කියන්නේ පව තියෙනවා ඔව් ඒ ලයිට් නැහැ කියලා තාමත් ප්‍රශ්නයක් තියෙනවා සමහර කටේ කරන් දෙකක් ඇවිල්ලා ওই ප්‍රශ්න දෙන්නේ කතා කරන ප්‍රශ්නේ අපි කිසිසේත්ම දෙන්නේ නැහැ කිසිම කුටියකට දෙන්නේ නැහැ දීලා තියෙන කේමන විවාහ දින කාර්ය ගත තියෙන්නේ ඊට හැම මොනවා කරන්න නිසා ඒක ඒ තාලෙම තමයි දැන් ඊ ආපු කට්ටිය කියන්නේ ඒ පරණ තාලෙ කොහොම හොඳයි කර්මතාරය හොඳයි අත්‍යතිය මොනවාක්වත් කරන්න එපා පංචහක ඕනකට වියදම් කර වැඩි. ඉතින් මං කිව්වා දීකේ තමයි. ඉතින් මේක ආරම්භ. අපි කරගෙන යනවා. ඉතින් නමුත් මේ කුටිවල වැඩි මං හිතන්නේ දැන් මේ වැඩි වුණාට පස්සේ අපිට සෑහෙන වෙලාවයි කැලේ ප්‍රශ්න කියුමකට පස්සේ අපිට මේක දෙන්නේ. ඉතින් ඒක ඉතින් අමින්ද මහත්තයාගේ අදහස තමයි හේෂාන් උදව් කරේ. බිල්ඩින් එක නමුත් පුරතල ඔය මේ අපේ කන කිව්වා සමහර මෙයා ගේනවත් ඇත්තෝ හෙල්මට් එක වෙන්නේ. බිල්ඩින් කරනකොට මම දන්නේ ඒක දෙයක් ගණන් ගන්නවා. අලුත් මෙල්ඩින් සිස්ටම් එකක් තියෙනවා ගෑස් නුත් නෙවෙයි ආක් නුත් නෙවෙයි මොකද්ද වෙන සිස්ටම් එකක් ඉතින් එතන හිටියා කීප දෙනෙක් මම ගියේ නෑ මොකද අපි ගෑස්වත් දන්නේ නැතුව අපිට හිතේ කියන්න බෑ ඉතින් ඒ නිසා ඒ වගේ කරන්න වෙන ඉස්සරහට ඒ වගේ මේ යාදින කර අස්තස්තු ශීක්ෂණ කෙදීම යක්න බා මොනවද දාලා බලන්න බෑ ඉතින් ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ දැන් මේ පල්ලෙහාදී දරුතන් ඔළුව ඉස්සුවාට පස්සේ ඒක යnderියට පස්සේ අපිට පුළුවන් මේ මේක වැඩවලට ඉල්ලා දැම්මන කරලම තේ නතර කරන මේ ජන කට්ටිය තරහන ඉලක්ක අපි දෙන්නේ කාගේ බද්ධාන්නේ කරු කොච්චර කිව්වත් අහන්නේ සුද්ධ පොදුන මේ බද්ධාන්නේ කියන මිනිස්සුගේ ගංජා බවන්ට සුසුද්ධ කරන්නේ මේ භාවනා කරන්නේ නේද කියලා මට හිතුණා ගලේ හත්තිය කියලා අලුතෙන් අපි නිදාගෙන ඉපදු මට 10 පිටේ සුද්ධ කරනවා පරිහස් සුද්ධ කරනවා කොච්චර කිව්වත් අහන්නේ සුද්ධ කරනවා කියලා බයයි හයෝ පිට කෙනෙක් ආවොත් ඒගොල්ලන්ගේ රසායන ඒ නිසා අපි දැන් පොඩ්ඩක් කරගන්න. ඉතින් කුතුහල ගන්න මේක දෙන්න. අර වගේ නිකන් ආකිටෙක්චර් නැත්නම් බිල්ඩින් පැත්තෙන් බලලා කමිට තමයි යන්නේ. දැන් තියෙන්නේ ඇත්තට අවුරුදු 40ක් පාරන දේවල්. ඔක්කොම 40 ගණන් බෑ අවුරුදු 40 යනකොට දේශයක් හදලා. දේශයක් හදලා දේශයක් කුරු මිනියෝ කාලා දේශයක් ප්‍රයෝග කාලා තියෙනවා. ඉතින් පහේ කුටි හදුවට පස්සේ කුරු මිනියෝ හිටියට වෙන්නේ. මොකද ඒ හරි ගානකට තියලා පිළිවෙත කරනවා නෙවෙයිනේ. ඒලි කැල්ල ගහලා ලීක් පොරොප්පයක් ගහලා යනවා. ඉතින් යන්නේ ඒක ඕහොලේ කරා. අනිත් ඒ ගල් කම් පිටි ඔක්කොම දෙන්නේ. මේ ඒක නිසා මොනවා කරත් දෙන්නක බෑ. යකඩ එක දැම්මට පස්සේ ගම් ක්‍රමයක් ගන්න. දැන් පාවිච්චි ක්‍රමේ නැත්නම් කොහොමද කියනවා වැඩිම හොඳයි. මොකද ඕකට ඒ ඔය කියන ඔය ඉන්දෝ නැහැ අපි ඉන්දෝ නැහැ තරපේ කියන ඕක තමයි එහෙම කරන්නේ. ඕක තරන්න බෑනේ අපි නිකන් දෙක වෙලා අපිට නැහැ කියන්නේ අපිට නේ වර්තමාන බහුවචන කියන්නේ ඒක වචන කියනවා. ඔව්. ඉන්දෝලා කියන්නේ ඕක. ඉතින් අපි ආ උදාන ගාතාවට ඉල්ලන හැටියට දෙන්න බැරි බැරි නිසා සංඝයා ඉල්ලන හැටියට දෙන්න බෑ. අපි රජ සැප දෙන්නේ. සංඝයා යනවා කියනවා. තමා සංඝයා යනවා කියනවා. මේ අපි යන්නේ වන්න හරි ආසයි. ඔව් ඉතින් දැන් කියනවා මෙන්න මේක අපි මොකද කරන්නේ මට කරන්න දෙයක් නැහැ. මේ යන කෙනෙකුට කියන්න දෙන්නේ මේ ඉඳලා කරදර කරනවට වැඩිය. ඉන්න සතුටින් ජීවත් වෙනවා නම් අනේ කාගෙන් කාලා හරි කවන්න මට අප්පා කියන ජීවල එක මනස. ඒ නිසා කාගෙන් හරි කවන්න ඉන්න සතුටින් මහානකම් කරනවා. ඉතින් ඒක සූත්‍රය මා විසින් මෙසේ අසන ලබයි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ධාත්මන සමීපයේ ජේතාන නම් වූ අනේකුට පිටුඩු පිටුඩුගේ ආරාමෙහි වැඩවසන සේක. ඒ සමයෙහි ආයුෂ්මත් සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් මහා මුද්ගල්යාන ඉස්තරයා ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් මහා තාර්කික ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් මහා කත්යායන ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් මහා කොට්ටික ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් මහා කප්පින ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් මහතුන්ද ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් අනුරුද්ධ ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් දේවක ඉස්තරයන් වහන්සේට ආයුෂ්මත් ආනන්ද ඉස්තරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රඥාහ භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ආයුෂ්මතුන් දුවදීම දුකිතේක දැක මහණෙනි මේ බමුණෝ ඇති මේ බමුණෝ ඇති මේ මගුන් මේ මහණෙනි මේ බමුණෝ ඇති භික්ෂුන් අනුතු දෙක මෙසේ වදාළ කල්හි බ්‍රාහ්මණ ජාතික වූ එක්තරා භික්ෂුවේ භාග්‍යවතුන් වහන්සේට සාමනි ප්‍රපමණකින් බමුණෙක් වේද බමුණ බව කරන ධර්මයේ කවරහොද මෙය කීය ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කර්ම දැන ඒ වේලාවෙහි මේ උදානේ පහළ කළ දෙයක බාහිත්වා පාපකේ ධම්මේ ඒචාන්ති සදාහත්තතා සින්නා සංයෝජනා බුද්ධා තේවේ ලෝකස්මින් බ්‍රාහ්මනාති යම් කෙනෙක් ලාමක අක්ෂර ධර්මයන් දුරුකට හැමකල්ලි ස්තුතිමත්ව හැසිරෙද්ද සැකරන ලද සංයෝජන ඇති චතුරාර්ය සත්‍ය අවබෝධය කළා වූ ඒකාන්තයෙන් ලෝකෙහි බ්‍රාහ්මණ වෙත් කියන ගාත බාහිත්ව පාපකේ ධම්මේ බාහිත්ව පාප පාපේ බාහිත්ව පාපකේ ධම්මේ යේ චරන්ති සදා සතා කීනා තීන සංයෝජන වුද්දා තේවේ ලෝකස්සු ධාර්මනා සංයෝජන බුද්ධ තීන සංයෝජන බුද්ධා තේවේ ලෝකස්සු ධාර්මනා ඉතින් පරිලහ කරන සූත්‍රෙත් ඒක තියෙනවා ඒකෙච්ච සමන බ්‍රහ්මනා කුබ්බේ නිවාසනං අනුසරන්තෝ පංච උපාදානස්කන්ධේ ඒව අනුසරති කියලා යම් කිසි සමන බ්‍රහ්මණෙක් පෙරවිසු කන්ද විදිහට බලනවනම් මේ පංච උපාදාන කන්ද තමයි බලන්නේ. පෙර දේසු කන්ද පිළිව තමයි බලන්නේ කියලා. ඒකෙත් මේ සමන බ්‍රාහ්මණ කියන වචනේ ඉතින් අර්ථකථනයක් දෙන්න ඕනේ. මොකද මේ අපිට බ්‍රාහ්මණය කියලා කිව්වහම අපි දන්නේ අර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය සුද්ධ වෛශ්‍රව කියන හතර වර්ණ ප්‍රශ්නයක්. නමුත් සර්වඥාන්සේ මේ බ්‍රාහ්මණ කියන පදේ අරගෙන එදා පාවිච්චි කරුවේ බමුණගේ කටෙන් උපන් බ්‍රාහ්මණයේ කට බ්‍රාහ්මණයේ කටෙන් උපන් ශ්‍රේෂ්ඨම මේ જાතිය මනුස්සයන්ගේ ඒකට රජුන්ට උපදෙස් කරනවා. ගොවිතැන්පත් කරන්නේ මොනවාක්වත් නෑ මිනිස්සුන්ට යාග හෝම පවත්තලා ලැබෙන පූජා වලින් ජීවත් වෙන උත්පත්තියම පූජනීයයි. මේකට කරන්නේ මන්ත්‍ර වේද කරනවා, තප කරනවා. ඉතින් මිනිස්සු දෙන පුඩපන්දුරු දෙනවා. ලෙඩ වුණොත් යාළඟට ඇවිල්ලා පුඩපන්දුරු දෙනවා. ඉතින් යාම වෙන මොනවා හරි නකත් කර්මයක් කරන්න ඕන කරලා දෙනවා. ඒ නිසා කොහොමකට හත්තු හිටියා. ඉතින් සර්වචනාංශයකට පොදේ ඒ වචනේ අරගෙන මේ කෙලෙස් වලින් අඩු කියන අදහසින් මේ රහතන් වහන්සේට පටබැඳා. ඉතින් බහිතපාපෝති බ්‍රහ්මනෝ කියන එක තමයි කියන්නේ බහලම්බනත කෙලෙස්. ඇති. ඊගාවට සදා සතු. හැම වෙලාවෙම සතියෙන් ජීවත් වෙනවා. කීනාසවා බුද්ධා. ප්‍රබුද්ධයි ආසෝ ධර්ම. ඊගේ හිතේටම මේ කෙලෙස් ඕජාව ගලන්නේ. නිකන් අසුචි කඩේකින් කොච්චර පිටින් පිටාර කරත් ඒක අර ඕජාව ගලනවා. අසුචි අමු මස් කලයක් හෝ අසුචි කඩයක් තිබ්බොත් ඕජාව ඒ වගේ ඒ වගේ ඕජා ගලන්නේ. අන්න එහෙම කෙනාට බුදුදන් කියන බ්‍රාහ්මණය. ඉතින් එතකොට මේ මේ කතාව හොඳටම පැහැදිලි. නබුත්තනාංශේ ළඟ ඉන මේ සංඝයාජනමක් කියන්නේ සාරිපුත්ත මහ ආදී මේ මහා ස්වාමීන් වහන්සේගෙනුත් මේ සර්වඥාන්සේන අන්න බ්‍රාහ්මණ ටිකක්. නිකන් මේ නික්නේ මට දාලා කතා කරනවා. ඒකට එතනින් කෙනෙක් අහනවා කෝ මේ යා බලන්නේ ජටා වැඳගත්ත කවුල තියෙන කෙනෙක්. එන්නේ කවුද සාරිපුත්ත මහ ගාන සාරිපුත්ත අහනවා කොහොමද බ්‍රාහ්මණ වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියා කියන්නේ ඔකට තමයි බ්‍රාහ්මණ කියන්නේ. ඒක තමයි. කොහොමද ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණය කියන කාර්යයක් කරන්නේ? ඒ තමයි ඔය කියන්නේ බාහිර පාපෝ සදාසතෝ කීනාදෝ බුද්ධ. මේ පද හතරෙන් කියන්නේ. එතකොට බැලුවොත් මේ රාතන් වහන්සේ කියන කාර්යකත ගැනීමෙ නෑ. අපි යම් චිත්තක්ෂණයක පහපේ පාපන්නේ බාහතපලන සතිමත් නම් ආශ්‍රව ධර්ම නැති බව ඒ කියන්නේ මේ සතිමත් වීම පිළිබඳව ආඩම්බරයක් හිතේ නැත්තම් මම සතිමත් මම නෑ කියලා එකක් නැතුව ඒකට ප්‍රබුද්ධ නම් ඒ චිත්තක්ෂණේ රහත්. ඒ චිත්තක්ෂණේ මේ බ්‍රාහ්මණ තමයි. ඉතින් ඒකෙන් තේරෙනවා අර බ්‍රාහ්මණය කියලා කියන්නේ බුද්ධලේකක් කාලයක්වත් දේශයක්වත් නෙවෙයි චිත්තක්ෂණය. මේ චිත්තක්ෂණයට බ්‍රාහ්මණත්වය ගන්න පුළුවන්. ඊට පස්සේ පැවිදි කියලා කියන්නේ ප්‍රතිපදා කියලා කියන්නේ ඒක දිගට පවත්වන එකක්. දිගටම පාපයෙන් තොරව ගත කරනවා. දිගටම සතිමත් සතිපත් භාවය දිගට පවත්වන විකතෝ මේ සතුටක් භාවයේ මතවත් අනු හෙලක් කතා කරන්නේ නැහැ තමන් උසස්කට කතා කරන්නේ වෙන සද්ධාදී කිසිම ධර්මයක් කිසි අනු හෙලක් කතා කතා කරන්නේ නැහැ තමන් උසස් කරගන්නේ පිබිදිච්ච ගතියක් තියෙනවා හැම වෙලාවෙම අවධියක් තියෙනවා මේ නඩත්තු කළ යුත්තක් දායකකම කියලා කියන්නේ උතුම්ක් කුලේ පන්නටන් ගන්න නඩත්තු කළ යුත්තක් කියලා ඉතින් ඒකට මේ ක්ෂණයක් මත ක්ෂණ සම්පත්තියක් තමයි තියෙන එක ඉතින් ඒක මේ සර්වඥාන්ත විශ්වාසය තියෙනවා සාර්ථක සාධකින් කැඩේ. මොකල්ලාන් සාධකින් කැඩේ. ඇයි අපි ඉන්න කම්ම දිගටම කරන නිසා බයනතුරු ධර්මණය කියනවා. අපිට තියෙන ඉඩ තියෙනවා. නමුත් අපිට වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ නැහැ. අපි අපිට කියාගන්න නැහැ. මොකද අපිට ඉඳලා චිත්තක්ෂණේ කැඩෙයි කියන එහෙම නැත්නම් මොකද්ද කීනස්සෝ කියන විදිහට අර්ථකථනය ගන්නෑ. බුද්ධ කියන අර්ථකථනය ගන්නෑ. සදාසතෝ කියන කපිට තීරණ කබේ විදිහට වගේ විතර හිඳ බෑ. නිසා බාහිර පාපතාවය විතික්‍රම පරිඋත්ථාන අංශය කියන්නේ නැති තත්වයක් අපිට මට තියෙනවා කියලා කියන්නේ. කියන්න බැරි නැති නිසාම නෙවෙයි. වරින් වර ගන්න පුළුවන් තත්ත්වෙ විකට පාත් ගන්න බැරි නිසා. ඒ නිසා මේ ක්‍රමයට යනකොට මානවයේ තියෙන උපත්තියම ලැබිච්ච ගුණයක් මේ අපි කරන්නේ හැම මානවයකටම පුළුවන් බමුණු. ආරම්භ සුද්ධ පරිශ්‍රයත් අංග උපත්ති උපත්ති භවයක් වෙන්න බෑ කියලා Hindu ආගමේ තියෙන ක්‍රමේ නෙවෙයි. හැබැයි විදි වෙලා අරණිගත වෙලා හිටිය පාප කරනවා නම් සත්‍යමත් නැතිනම් කීනාශෝ තත්ත්වයක් ආරමුණු වෙලාවක් නැත්නම් ප්‍රබුද්ධ ගතියක් නැත්නම් මේ රහත් මාර්ගයේ හිටියට බමුණු මාර්ගයේ හිටියට බමුණු වෙන්නේ නැහැ. එනිසා ඒකේ ඒ ඒ වෙලාව උපයන්න ඕන එකක්. කරලා තමයි පෙන්නන්නේ. ඒක හරියට මේකට කියන්නේ සාන්දෘෂ්ටික වාද කියලා එක්සිස්ටෙන්ෂියලිසම් එකක් කියන්නේ එතන නරකනවා. ඒ කියන්නේ උත්සාහ කරන්නේ පොත් කියවලා ධර්ම සාකච්ඡා කරලා භාවනා කරලා මේ මේ කොඩිය වගේ අතර ගත්ත පස්සේ දිගටම අරගෙන යන්න. අපේ දිගේම යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෝච්චිය තරු පීල කරගෙන වගේ වැටෙන්නේ නැතුව බැලන්ස් කරගෙන යන්න පුළුවන්. පුළුවන් නම් ටික කාලයක් යනකොට තේරෙනවා බුද්ධ ධර්ම කියන්නේ මේ අවුරුදු ගානක් පිළිගෙන එකක්වත් පණ තියෙන දෙයක්. අපිට තියෙන ඒකට පණ දුන්නොත් බ්‍රාහ්මණ සත්ත්වයට පණ දුන්නොත් ඒක අපිව ආරක්ෂා කරනවා අපිට බ්‍රාහ්මණකමක් දෙනවා. ඒ දෙවන්නේක් මත රැඳිලා නැහැ කියන එකයි කියන්නේ. ඒ ඒ බ්‍රාහ්මණත්වය ඉපෙයිම දෙවන්නේක් මත රැඳිලා නැහැ. කිසි කෙනෙකුට ඒකෙන් ගලක් ගන්නත් බෑ අපිට. කිසි කෙනෙකුට දෙන්නත් බෑ. අර්ථකථන හැටියට ගත්තට පස්සේ ඒක ඒකට තමයි සමාදම් වෙන්නේ. ඒක තමයි මුල ගත කරන එක. නැත්නම් අපිට බුද්ධිලික දෙයක්. ඒක නිසා මේ විප්ලවීයයි. රැඩිකල් වාදී අදහසක් තියෙන්නේ බ්‍රාහ්මණ කියන පදේ. උගෝදෙනෙක් ඒක බාහිර ගන්න කැමති නෑ. සකින්න බැහැ. මේ ලක්ෂණත්වය සතිය ඒක දිගට පාත් ගන්න. ඒක ඔය ඔය කියන සෙට් එකකින් බා දේශම ලංකෝ තමයි දිගට සතිය පැවැත්වෙන. සතිය පැවැත්වුවොත් ඊටර ලක්ෂණ තුන යනවා. කෙලස් නැති ගැතිය සත්‍ය චිත්තක්ෂණයක් සාධක කරනවා. ඒ චිත්තක්ෂණයේ ආශ්‍රව ධර්ම තියෙනවා සතිය තියෙනවා කියලා ආඩම්බරයක් ඕන නැති බව කනකාටුවක් ඕන තියෙනවා නම් අදිර පේනවා. ප්‍රබුද්ධ බව සතිය මත කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ ග්‍රාහකන ප්‍රතිපදා හරිදුවන්න සතිය ඉන්නවනම් සෑහෙන දුරට අනිත් තුනට අවශ්‍ය කරන පසුබිම සකස් වෙනවා. ඒ නිසා සතිපට්ඨානය තමයි බ්‍රහ්මපදී. බ්‍රහ්මත්වයට යන බ්‍රහ්මත්වයට යන පරිදි ඒක තමයි මේ මට මතක් කරගන්න හිතෙන්නේ දී සම්බන්ධ වෙන කාට හරි කියන්න කරන්න ප්‍රශ්න තියෙනවා අපි අහක් කරගමු සිංහලෙක කියන්නකො මේ ආර්ථික සිංහල ආර්ථික පාලි කාලේ කියන්නේ. කවන්න බ්‍රාහ්මණය වගේ තමයි යහගෙන ඉන්නේ. ඉතින් අපි කියලා පස්සේ හරි ඊයේ බණත් ලැහැත්නකොට මට හම්බුනේ මේ ලස්සනට විස්තර කරනවා මේ නෑ පාටේ මට හරියට මතක් වෙන්නේ මොටිවේෂන් එකක් නැති කිසිම මොටිවේෂන් නැතුව මේක පුදුම උනන්දුවෙන් කරන එක තමයි කඩිනේ සූත්‍රයේදී විතර කරලා දෙන්නේ අන්තිමට ඉවර කරන්නේ ඒකේ මේ දේ මම කරන්නේ ඇයි කියලා කිසිම හේතුවක් පෙන්වන්න බෑ හැබැයි මොනම දෙයක්වත් හම්බෙනට වැඩි උනන්දු ඒක කරනවා. කිසිම මොටිවේෂන් එකක් නැහැ. කිසිම රෙජ් එකක් නැහැ. කිසිම ලොවමක් නැහැ. කිසිම ප්‍රයත්නයක් ප්‍රයෝ මේ ලාභයක් සත්කාරයක් අපේක්ෂාවක් නැතුව මේක කරන කෙනාට තමයි ධර්මචන්නාංශී මහා පුරුෂය කියන්නේ. ඒක ආගමේ සම්පූර්ණ කාබාසිනය කරනවා. ආගමේ নানা ප්‍රකාර අගය ආඩම්බරයක් දීලා තියෙනවා මේක දිවි ලෝකයක්. මේක කරන්නේ සෝවා සම්පatti ලබන්න මේ කරන්නේ සෝවාන් වෙන්න සකදාගාමී වෙන්න ආදී කියලා මොනම හරි එල්ල වෙන්න. short objectives අරමුණු ඒ අජිනී සූත්‍රය කියන්නේ මොනම අරමුණක්වත් නැහැ. ඒක නිකන් හරි හිතා ගන්න බෑ මේ තර්කයකට දාලා පෙන්නන්න කොහොමද? ඇයි මේක අපි කරන්නේ කියලා? කියා එහෙම බැරුව කරනවා නම් දෙයියෝ ප්‍රශ්න පාව අදිනවා. මේ දේ මම මේ දේ කරන්නේ මේ කිසිම ආභයක් සඳහන් නෙවෙයි සත්කාරයක් සඳහන් නෙවෙයි ප්‍රයෝජනයක් සඳහන් නෙවෙයි අතෙන්ට යන්න කියලාත් නෙවෙයි. කරන එක සඳහා කිරීම සඳහා කරනවා කියන මොටිවේෂන් එක නැති ගමන් හරි අමාරුයි මේ තර්කතර. අපලයි මේ විඥානය කියන්නේ අපි රහත් භාවයක් වයකන්නේ තියෙන්නේ කියන්නේ දැකස්මක් ඇති වෙන්නේ නැහැ. අපි දැකින දැකස්මක් ඉදිරි අනාගතේ බලාපොරොත්තුවක් නැහැ. එන අපි බලාපොරොත්තුවක් නැහැ කියන්නේ අතුලට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක නිකන් ගන්න දෙයක් නෑ. පිටත් නෑ. ඉස්සලා ඉස්සලා අපි කියනවා දාන දෙන්න මේ උපදී සම්පatti ලැබෙනවා. සීල රකින්න බය නැතුව. අබය ලැබෙනවා. සමාධිය වඩන්න අමුතනම සුඛය ලැබෙනවා. විපස්සනා වඩන්න විපස්සනා ඥාන ලැබෙනවා. කියලා මේ පෙන්නනවනේ. විපස්සනා පස්සනා ඥාන කෙලවර මාර්ගඵල ලබනවා. අන්තිමට ওই කදිනේ සූත්‍රයේ කියලා තියෙන්නේ මේ ලබන්නේ මහා භෝ කාදම දෙයක්. ඔකත් ඔය ප්‍රාර්ථනා කරන ආකාර තුච්චයි. පහත්. ඕකත් ඕනම අල්ල ඉස්කෝල් ගන්න කරන්න වෙන කරන්න. just for the sake of doing. කිරීම සඳහා කරන්නේ. ඒක මොන කිරීමක් විකුණන්න බෑ මේ බඩු. මාකට් එකට දාන්න ඇඩ්වර්ටයිස් කරන්න. කිසිම වෙලක ප්‍රචාරයක් කරන්න බෑ. නිසා මේ උදාහරණ විතරක් කිසිසේත්ම මිෂනරි නෑ. මිෂනරි මිෂන් එක ගෙනියන්න බෑ මේ ආවල් දෙන්නම් කියලා කියන්න බෑ. කිව්වොත් බරුවයි. යක්යදාත මොකක් කර එක අරමුණක් කරගෙන ඒකදී ආම එක දිගට පුහුණු කරන කරන කරන කරන යන්නේ කියන එක කරලා ආරම්භනත් ඉසිකොල කරනවා. කියන්නේ බබයි බේසමයි නාවල වතුරයි බේසමයි විතරනේ බබත් එක්කම ඉසිකොල. කවුද කරන්නේ? අර දැන් ඔක කියනවා නම් ඇතුළේ ඉඳලා කරන්නේ පිටට ගිහින් කරන්නේ. තමන් ඇතුලේ තමන් තුල ඇතුල තමන් පිට ඉඳලා කරන ක්‍රමයක තියෙන ඇතුල සම්බන්ධ කටුවා වගේ එනවා අටුවා කියනවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ඇතුලේ තිබුණාට මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය එළියේ තියෙන කියලා. ඒකට ගහනවා. ඒකට ඔය ඥානන්ද සාංශය ඒකට කැමති නැහැ. නිවන කියන්නේ පිට තියෙන දෙයක් නෙවෙයි. නැත්තම් පිටින්ලා කළ යුත්තක් නෙවෙයි. ඒ රෝහිතත් උතුරේ රහතන් සඳහන් කරලා තියෙනවා මේ බඹයක් පමණ වූ අනාටි කයේ මම හත චතුරාර්ය සත්‍යම තියෙනවා කියලා. උපසත්‍යයක් තියෙනවා, සම්දිසත්‍යයක් තියෙනවා, නිරෝධ සත්‍යයක් තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. ඔය ඔය මේ අදාළ ඇවිල්ලා තියෙන අටුවායුගයේදී මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය ඇතුලේ පිටති අපි එතන ඉඳලා තමයි මේක දිහා බලන්නේ මේ ලෝකෙන් චන්ද්‍රිකාවක් හැදලා චන්ද්‍රිකාවෙ ඉඳලා ආයෙ ලෝකෙ දිහා බලන්නේ ඒ චන්ද්‍රිකාන්දල මේක බලනකොට හරි වෙනස්. හැබැයි එයා කක්ෂගත වෙලා ඉන්නේ පොළොවට රක්ෂාත් වෙලා පොළොව කරකන වේගෙම කරකන. එතකොට ඕන ෆොටෝ එකක් ගත්තාම බුදු උපක්‍රම සඳහා හෝ තොරතුරු සඳහා ලෝකේ තියෙන ප්‍රධානම දේ. ඒක තමයි ඔය අටුවා යොම. මේක ඇතුළත ගත්තොත් අපි අහු වෙනවා. අපි ඥාන පාල් කරන්නේ. මොකක්ද ක්‍රියාත්මක කරන්නේ? ඒකට අපි කරේ පංචීතයන් කියන්නේ. පංචීතයන් තුලින් කොච්චර වෙනවද? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. වායුවෙන් ගත්ත පරිණිමයකට ගෝචර වෙන්නේ පිට අපේ කියන්නේ ඒකම ඒක තමයි විරුද්ධව කතා කරන්නේ විරුද්ධව කියන්නේ සාකච්ඡාව සඳහා එහෙම වෙන බව දැනගෙන ගියා නම් අවුලකට ඉන්නවා කියන එක බුදුහාම කියන්නේ දැන් මම දාන දෙනවා දාන දෙපම මට ආනිසංස ලැබෙනවා ඒක බුදුහාම කොහොමද නෙවෙයි කාර්යසා කාර්යද ලැබෙනවා නමුත් මේ ආනිසංස බලාපොරොත්තු තමයි දාන දෙන්නේ කියලා දන්නවනේ එක තුච්චයි ඒකම දැකලා දාන දීපුවා ඒක තමයි හොඳයි බුදුහාම කියනවා කර්මානුරූපව ඔබට ලැබෙන්නේ ලැබි. ඒක අපේක්ෂා නොකරන මම ඔබට පාඩමක් කියලා දෙනවා. මට ගරු කරලා දාන දීපන් වමතින් දීපන් දකුණට හොඳයි. නිලදා. ඕනේ එතකොට ඒ වන්දකට මම මගුලක් වෙනවා. මට නම් කරදරයි කාටද කියන්නේ. ඉමිසොල් කියන්නේ මේක දුන්නා. මේක ලැබෙනවා කියලා. ඊමණසට කියන්නේ. එතකොට යාර කියනවා ඒක තේරුම් ගත්ත මිනිහ දාන ප්‍රතියයි කියනවා. නිකටේ දාන සායක දෙන කට්ටිය. දාන ප්‍රතිය දාන සායක දෙන කට්ටිය මොනවද කරන්නේ? ආ මේක දාන්නේ මේ මේ දේවල් ලැබෙනවා. ඒ මනුස්සයා තේරුම් ගන්න ඉන්නෝනේ මෙවුව ලැබෙනවා කියලා කියන්නේ මේ මිනිස්සු මොටිවේට් කරනවා. උනන්දු කරවන්න මිස බුද්ධ දේශනා හැටියට බලන්න බලාපොරොත්තු වෙනවා තුචා. ඊට පස්සේ සීලයට. සීලට ගහම කියනවා මට බය නැති. අබේලා. මොන බවලද? කාටද බය නැති? ජීවිතේට කොහොමද බය නැන්නේ? මොනවා කරන්නේ? මොනවා නැති. ඊට ඒකත් ප්‍රශ්න කරන්නේ. ඊට පස්සේ සමාජ කරනවා දිහාට. මම කෙරුවට ලැබෙන්නේ නැහැ අමාරු. ලැබුණාට පස්සේ නම ධ්‍යානලාභය කියලා ওই විදිහට අතුරින් නම් බුදුනවා. මේ බංගදාසල මේ ආචාර්ය සමගේ පොතක් තියෙනවා මයින්ඩ්ෆුල්නස් ලිසන් ගියොම් කියලා පොතක්. ඒකදී නිරතේකට විරුද්ධව ලියපු ආටිකල් එකක් මම හම්බුණා. ඒ ඒ ඉලක්කයෙන් අදහස් කරන්නේ මොකද බුදුදන්වාසේ එහෙම දෙයක් ආදී ආරම්භ කරගන්න කියලා නැහැ. ඉතින් මේ සූත්‍ර ටික නම් කරලා දුන්නේ සූත්‍ර වල හරිය ලස්සන පිළිලා දීලා තියෙනවා. ඒ ඒ ධ්‍යාන පිළිලා මේකට බැඳුනා නම් කාමයට බැඳුනා වගේ බැඳිලා බැඳිනවා. ධ්‍යාන ලැබලා මන්දිර බැඳින්න. ඉතින් ඒක මට හරි රසයි. මොකද මම මේ පැත්තටමනේ බලන්නේ ඒක බලන සෑම සූත්‍ර දාන තියෙනවා. සල්ලේක සූත්‍රය, මාළුක පුත්තු සූත්‍ර, මානකය. සත්‍ය සූත්‍රය, මේ කචනීය සූත්‍රය, කචනීය සූත්‍රය තියෙනවා පෙරවිසු ගත පිළිවෙත බලන අභිඥා ලැබලා බලන්නේ කුණු ගොඩක් තමයි. මේ දැනුත් කුණ ඔකම තමයි බලන්නේ. ඉතින් ඒකේ බලන්න බුදුන්සේ කියලා. ඊට පස්සේ විපස්සනා කරනකොට විපස්සනා කරනකොට අපිට විපස්සනා ඥාන ලැබෙනවා. ඕකත් බලවා. ලැබෙන බව දැනගන්න ඕක නම් වල ගන්න. එනදී ඊට පස්සේ එන්න අදට ඊට පස්සේ ගිහින් ඉවර වෙලා මා නිවන් ලැබුණයි කියලා මොනවා පැතර ගන්නයි. ධර්මසාකච්ඡාව කියන්නේ වාඩි වෙලා තියෙනවා. මම මේක ඒක හරි අමාරුයි. මේ ඒ කියන්නේ එහෙම දෙයකට කෙනෙක් පොළඹ ගන්න. පොළඹන්නේ නෙවෙයි අපි කරන්නේ මොකද්ද? මුල් මුල් දේවල් පොළම වුණකොට දාහනේ විකුණනවා සීලේ විකුණනවා සමාධිය විකුණනවා විපස්සනා කරලා කෙලවරට යනකොට මේ දේ සඳහා ඉම භාවනා කරන්න කියලා කාටවත් උනන්දු කාර්යයක් ධෛර්යය සම්පන්න කරන්න බෑ එකම දෙයයි කියන්න තියෙන්නේ අන්නේම දේවල් ලෝකේ තියෙන දන්නේ වෙනස් දෙයක් විතරයි මේක කියලා කියන්නේ. වෙනස් හැම දෙයක්ම ලෝකේ තියෙන්නේ ඒක පිට යකන්න අතලකන්න ඉවර කරනවා. මොකක් හරි යමු ඒක බුදුහාමුදුරු කියන මහා පුරුෂකී ගතිය කිසියම් දෙයක් ආපහු බලාපොරොත්තු නැතුව හැබැයි බලාපොරොත්තුෙන් කරන කෙනාට වඩා දෙගුණයක් කරනවා. ඒක විතර සෞන්දර්යයක් මේ ලෝකේ. ඒක විතර මේ පිරිච්ච ගතියක් දෙන දෙයක් මේ ලෝකේ. ඒක විතර සන්තුෂ්ටි කරන දෙයක් මේ ලෝකේ. ඒක ප්‍රධාන ඒක කියන්නේ ඥානසාරණය අපි දීලා දානයක් දෙනවා නෙවෙයි. අපි ඒක දීලා දාන. ඊට පස්සේ ආයේ බැන්න බැන්න බං කරන කරපුවා මම දුන්නා මම කරා. ඒ කලින් උත්තර කරා ටිකක් පැනලා ගිහලා කරනවා නෙවෙයි. අවශ්‍යතාවයක් වුණා කවුරු හරි ගමේ කරමු කියලා කරා. ඒක උනේ සමුදාය සතු ගන්නකොට ටිකක් කරලා දෙනවා. ඒ කඩේ කෙරුවා ඊට පස්සේ ආ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ගන්න ඉන්නේ නැහැ. ගියා ඊගාවට ගියා. ඉතින් ඒක තමයි කඩිනේ සූත්‍රාන්ත කියන්නේ නමෝතේ පුරුෂා ගන්න නමෝතේ පුරුෂුත්තම ඒ ඒ ආජන්‍ය පුරුෂයාට මාගේ নমස්කාරය දේවා. ඒ උත්තර පුරුෂයාට මාගේ নমස්කාරය දේවා. මොකද කිසිම එළවමක් නැතුව කරන්නේ කිසියම් යන්න එන්න අපේක්ෂාවක් නැතුව කරන්නේ. අන්න බුද්ධජන කෙනෙකුට කරන්න බැහැ. ඒක තමයි අපි අපි බලාපොරොත්තු කියන්නේ විතර පිටේ බලාපොරොත්තු ඇක් කරලා දෙනවනේ. බුද්ධජන කියන්නේ බලාපොරොත්තු ඉතිරි බලාපොරොත්තු ඇක් කරලා දෙනවා. එතකොට එහෙම කෙනෙකුට දානය දුන්නා දානේ යම් කිසි බොහෝ කර්මිකා කංගු කියලා අපි කියලා දී විශේෂයෙන් කියලා දීගුවනේ ඒගොල්ලෝ අදහස් කරන්නේ. කරා කර්ම ඵල දෙක මොනවාරි අපි ධර්මා තුල කියලා කිසි දෙයක් මම දේශනා කරන දෙයක් නේ ඒගොල්ලෝ අදහන්නේ එතකොට ඒගොල්ලෝ ඒ කෙරෙහි හෝ හැඟීමක් පහල කරගන්නවා නමුත් ඒකට විරුද්ධව තමයි බුදුහාම දේශනා කළ තියෙනවා කාම රාගය කාම කාම කාම ගන්න බල ගන්න විභව ගන්න කියන කාම ගන්න අපි දාන විකුණනා නිකන් දානය ප්‍රතිපා උඹට උඹට කාම ආසාවල් දොන්න බඩු හම්බෙයි කියලා ඒකන් දෙකක් කරනවා බල ගන්නවා යනකොට ඒක නෙවෙයි හම්බෙන්නේ මේ උසස් කුලියට කියනවා අරගම තමයි වෙනස් වෙනවා. විභව තණ්හා විතරකට තියෙනවා මිනිහ සියදිනසා ගන්න මොනවද ගන්නද? සියදිනසා ගන්න තමයි මොනවක් කරගන්නේ? ගන්න නෙවෙයි. හැබැයි ද්වේෂය. ඒ ද්වේෂය යා දන්නේ නැහැ. නමුත් මෙතන කතා කරලා කියනවා ඒ අපි මේ ගමනකම් කරන්නේ වෙනද මේ ශාසන දේවල් කියලා වචන පාවිච්චි කරනවා. මේක කරන්නේ එහෙම නැද්දකින් කියන අදහසක් නෙවෙයි. මම පිළිබඳව ද්වේෂිකුත් නෙවෙයි. හැබැයි භව ආසාවකුත් නැහැ. මට මතු ආවේ මේක නිසා මට මෙහෙම ලැබේවාකුත් නැහැ. එහෙනම් මේ කුමන එළියක් ඇතුළට යන්නේ කියන එක මුචාතුමත් ඒකෙන් තමයි මායයට අල්ලගන්න බැරි මු යන පාර. ඒකෙන් තමයි මේ තණ්හාවට ගැටේ දාගන්න බැහැ. කියන්නේ අන්ත දෙක තේරුම් ගන්නවා අන්ත දෙක අතර මේක තුච්චයි කාමුකල් යනකොට අපි කියලා මතයි. ඒකට මැදමාවත අරගෙන දැන් හොඳට ෂුවර් මම යන්නේ ෆ්‍රික්ෂන්ලස් පාත්. ඒක නන්නේ. ඒකෙන් වැටෙනවනේ මම දැන් පාවතට අල්ලන්නේ නැති වාට ලකුණ හොඳ ඒක තමයි මම හැදුනා මට වැරදුනා මට බැන්නා මම කුටි ගියා ඒක තමයි නැත්නම් මම මේ පාවතට බැඳිලා නැති කොට ආයෙ දැරයක් කරනකොට හරියනවා දැන් හරි කියන්නේ ඒකට අනාගු කරන්නේ නැහැ මාවත හරිනම් හරි ඒක මම ගන්නෙත් නැහැ කියලා ඉන්නේ එතින් ගියාට පස්සේ මැරෙන්න ඉස්සර මේ මිනිස්සු මායාවට අක්කේ නැතුව යනවා මැරෙන්න ඉස්සර තෘෂ්ණාවට පොක්ක ගහන්න බැරි වෙනවා තෘෂ්ණාව පොක්ක ගහන්නේ අතුරේ ඇස්සේ ඉන්න ආසාව තමයි දානය දීලා හම් වෙන කුසල ඡන්දයට හෝ කොක්කව. භාවනා කරලා හම් වෙන ධ්‍යාන ආසාවට හෝ කොක්කව. විපස්සනා කරලා ගන්න හදන විපස්සනා ඥානයේ කියන ආසාවට හෝ කොක්කව. මේකටවත් කොක්ක වදින්න නැති වෙන විදිහට මේක දිගහැරලා තියෙනවනම් මේ පුරුෂයාට බුදුහාමුදුරුවෝ කියන එක තේරුම් ගන්නකොටම මහා පුරුෂයා. අනේ මම ආනිතෙන් තමයි ඇතුළතින් ගත්තොත් ඇතුළ ඇතුළතින් අපි ඔය කොහොමද මම මෙතන බාහිරින් ගත්තොත් ඕක දැන් අපිට ඉදරන් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. කයක කොහොමද මේ ඔය කියන එකටත් මෙහෙම මෙහෙම ආර්ගියුමන්ට් එකක් තියෙනවා. අර ඉන්දස් පක්ෂි සිංගර් කියනවා මාමල දා මේකට උඹටයි ඔබේ යාළුවන්ටයි එහෙලියන්ටයි පැතිරෙන්නේ කියලා. මන්නේ දා මේකට ඔබටයි ඔබේ යාළුවන්ට එතකොට පේනවා මේ මම කතා කරන රට පිළිබඳ ඇඟිලි මම නැති දවසක් ගැන කතා කරනවා. නමුත් ඒ මානසික කිරීමෙන් දේශප්‍රේමයක් තමයි වෙන්නේ. යාගේ තියෙන ප්‍රේමය මම නැතිදා උඹලා මේක බලාගෙන කරගෙන හිටපල්ලා කියලා කියනකොට ඒ ඒ ඒ ප්‍රේමයක් තියෙනවා. ඒක නිසා කාමරාගයට වැඩිය කාමාසප්පේ භවසාව යනකොට බම්ජෙන් ප්‍රවැත්මන මේ ස්ථානයේ විවස්ථාවක් තියෙනවා. මේ වස්තාව බොහෝම ලස්සනට මම ස්කූට්නයිස් කරලා හදනවා. මම නැති දවසේ මේක යන්න ගියා. දැන් ඉන්න කාලේ මේකට තියෙන කැක්කුම නිසානේ. ඒ නිසා අපි මේකේ යන්න හැදුවත් ආයෙත් ගණන්ගෙන කොහොම පිටේ ඉඳලා හරි මම මොකක්ද ඒවා කියන සිංහල වචනයක් මේ පුද්ගලික ආත්මාර්ථකාමී අදහස් නැතුව මම මේ කරනවා කියවට ඇතුලෙන් එන එළවුම තනි කර ආත්මාර්ථකාමී මේක හදන්නේ මම මේ අපේ වචනත් වෙන ආත්මාර්ථකාමී කියලා හැදුවත් එතන කාමරාගේ නම භවරාගේ භවරාගේ නම මේ පැවැත්ම මම ගන්න කරන්නේ මගේ උද්දේශ වාසිය සඳහා නෙමෙයි දැන් කිසිම ප්‍රතිකුත් මාගේ මේ සරණ උදේ රට ජාති ආගම ගැලවෙන පිටසයි. අන්නේ කර පැත්තෝ එක කලසිකක් තියෙන්නේ. ජාතිය පිළිබඳ උම්මතකමක් තියෙන්නේ. අපි ඒක බොහොම බොහොම ලොකුවට බාර කරනවා සිංහල ජාතිය. එන ජාති වල කියනවා මේ මනස තමයි සිංහල බුද්ධ ධර්මයක් ඇති කරන්න මුල්ුනේ. ඒ අත්‍යහසින්ම අනගාරික ධර්ම පාස්මකට බලනවා. යාවක් නැති කාලේ හැදෙන්න ලොකු සාක්ෂයක් ඉතුරු කරා. නමුත් ඒක විශාල අධ්‍යාත්මික හැක්කමකින් ආරම්භයෙන් හදලා තියෙන්නේ ලේ උණු කරනවා වෙන කෙනෙකුට ගන්න තරමටත් දැන්. ඒක පිටකෙනෙක් ඉඳලා බලනකොට සිංහල බුද්ධහම ගැන පේනවා. මේ මිනිස්සු සිංහල බුද්ධහම එකතු වෙන්න වේදිකාව සකස් කරලා තියෙන කාමරාගයට නෙවෙයි. භවරාගයට වැටෙන්නේ. විභවරාගයට නෙවෙයි. නාස්තිකමේ කොත් නෙවෙයි. අපි සිංහලට අපි අපි රඟගත්තාම උඹට මොකද? කියලා හිතනවා. ඉතින් ඒක ඒක කෙනෙහිච්ච ගමන් මහා ජාතිය මරනවා. යුද්ධ කරනවා. ප්‍රශ්නයක් නෑ. ඉතින් බාහිර ඉඳලා බලනවා කියලා තේරුමක් එන්නේ නැහැ. දුරට දාර්ශනිකව කතා කරන ගමන් බාහිර ඉඳලා කරා බෑ. අධ්‍යාත්ම වෙනකොට බාහිරට පයින්නම බාහිර වෙනකොට අධ්‍යාත්මට පයින්න. දෙක මාරු කර කර තට්ටු මාරු ක්‍රමයට ගිහිල්ලා මම මේ දේ කරන්නේ ඇයි කියලා මටවත් වැටහෙනවනම් එහෙනම් අහු වෙලා කියලා හිතාවා. මම මේ කරන දේ පිරිසට වැටහෙනවනම් ඒත් තමයි. නැත්නම් අපි අහු වෙනවා කියන්නේ නිතරම අපි මේක ඇතුළට දැහැලා ඇතුළට තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙන එකක් තුලින් තමයි අපි අහු වෙන්නේ. ඇතුළේම ඇතුළේන ආශ්‍රව තමයි. ආශ්‍රව එක්කනේ දැන් මම කියන්නේ මේක ඇතුළෙන් ඇතුළට සම්බන්ධ නොවි ඇතුළත් අපි ඇතුළ කියලා කිව්වට ඒක කෙනෙකුට කියන්නේ මේක ඇතුළට කියලා. ඒත් ඇතුළට හෝ පිටතට සම්බන්ධ වෙන්නේ අපි විඥානයේ ප්‍රතිඥානයේ සම්බන්ධ වුණා. අතරම මේ රූප වේදනා සංඥාකාර ඕන කියන ඔය ඔය පහස අහු වෙනකොට මේ පහ අපි ඇතුළට ඇතුළම පිටගත්තත් මේ පහට අපි සම්බන්ධයක් වුණොත් තමයි ඒක අපි තුලට මම කියන්නේ මගේ ලෝකයේ නැගීම පහළ ඒ පහළ වෙන එක මොකද්ද කියලා බාහිර කියන්නේ Taman කියන්නත් බෑ. ඒ පහළ වෙන එක Taman කියන්න පුළුවන්. මොකද දැන් අර අපි ඒ සංස්කාර වැඩිම තුල සිදු නොවෙන. මොකද ඒක කියන්න බැරි දෙයක්. සංස්කාර වැඩෙනවා, නොවැඩෙනවා කියන එක Taman. එතකොට අපි මම කියනවා පිටින් ඉඳලා කරනවා කියන්නේ මේකට සම්බන්ධ නොවුනොත් පිටින් ඉඳලා ඉක්කොයි කියලා ආයේ සම්බන්ධතාවයක් බලාපොරොත්තුතාවයක් ඇති වෙන්නේ ඒ වුණාට ඒක මූල ධර්මානුකූල පෙන්වන්න පුළුවන් ඒක ඇතුළත ඇතිවීමට විපත්‍යක් වශයෙන් පිටින් ඉඳලා ගන්නවා කියන පත්ම ගන්න පුළුවන් පිටින් ඉඳලා ගත්තත් කාමරාගේ නැතුව බහරාගේ කොප්පෝ විභාගයට වදින්නේ නැහැ ඒක නිසා අපිට මේ දෙකම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ එකක් සංස්කාර ගැන කතා කරනවා සංස්කාර වැඩි තැන ඉඳලා අඩු තැන යනවා නම් එච්චරයි වෙන මොකක්වත් බලන්න. සංස්කාර නැති කරන්න යනවා. අඩු ඊට වැඩිය පොඩ්ඩක් ලාවට අඩු නම් එච්චරයි. මේ මේ යන සංස්කාර සංකීර්ණ දෙයක් කරන්න. දෙක මම මේ වැඩේ කරලා සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම පිරිසක් ස්තුති මන් කරනවා මගේ හිත උද්දාපනය වෙනවා උද්දීපනය වෙනවා කියන එක දැනගෙනම යන්න. ඒක හරියට පීකාවක් වෙනවා. ඒක හරියට ඒත් හැදෙනවා. හැබැයි දැනගන්න ඕනේ මේ වෙලාවේදී හරි උද්දීපනයක් නම් මේක කැඩෙන්න තියෙන එකම ක්‍රම නැත්නම් මේක ප්‍රතිස් කරන්න තියෙන වෙනම වෙනවා කවුරු හරි අසාධාරණයකට බඩිනකොට ඒක ඉවසන්න පුළුවන් නම් රසපාරමිතක් පිළිගන්න ස්තුති කරනකොට මොකක්ද නැහැ ඒකට අහු වෙනවා කියන්නේ පිට කපලා අහු කවුරු හරි කිසිම මොකක් කරන්නද අසාධාරණ විදිහට බඩිනකොට බඩිනවා කියන අර ගන්නවා මම මේ මේ අඹුව කැඩලා හදනවා ඒ මනසට ගහන්න පුළුවන් නම් මොකද බොහෝට බඩින්නේ මේ වෙලාවේ මම ඇතුලේ කොහොමද මගේ මාන්න කර මේ වගේ මං වගේ වෙනකොට තරම් වෙන්න දේවල් බයින් ආරම්භන කියලා කියපේනවද නැත්නම් මම දෙවි මගේ නෙවෙයි අරුණෙත් නෑ දැක්කෙත් නෑ විදිහට ඉන්න පුළුවන් නම් ඇත්තටම කියනවා නම් ආධ්‍යාත්මික ජීවිතයේ මනම් ගන්න දෙන්නේ වරදිනවා වරදිනවා ඉතින් සාමාන්‍යයෙන් චත්ත කතාවදී නෝ අවදාක කවුරුත් වරදිනව කරදව කියන්නේ කියන්නේ හරි ගියේ දේවල් නිසා මිනිස්සුන්ට පෙන්න නම්බර නුවන් කරා කතාව හරි දේ නම් බුදුහාමුදුරන්ට ලෙඩ දොරහක් ආවා. බුදුහාමුදුරන්ට නාගනින්ද ඔක්කොම ලැබුණා. මම කියන්නේ නින්දා ලැබුවා නතර වැඩිම ශ්‍රේෂ්ඨ බුදුහාමුදුරන්. තාපසත්කාර ලැබුවා නෙමෙයි. නින්දාවන් ලැබුවේ වැඩිම නින්දා ලැබේ බුදුහාමුදුරන්. කිසි කෙනෙක් ඒකට කතා කරන්නේ මොකද බුදු චරිත බුදුරජාණන් වහන්සේ හදලා අදාර සුන්දර ළමා ලෝකේ කඩන්නා. යේසුස් වහන්සේ කිව්වත් වෙනකොට පුතුම නිඳ ලැබලා තියෙන ලොකු ලබන්ජාවක් ඇති වෙනවා. ඒ රාජිනිස් කියනවා මම පුතුම ආදරේ යේසුස් චරිතෙට අන්තිම කුරුසේ හැලවට පස්සේ පියාණෙනි මාව පාවා දුන්නද කියලා. මේ වචනේ නොකිය හිතන මෙයා කොච්චර වටනද කියලා අහනවා මෙච්චර ඇදපු එක. Father you betrayed me. මේ වචනේ නොකිය හිතන ඉතකන් ඇදලා තියෙන මහ පුතෝ මයි කෙලින්ම නැතිලා. අන්තිමට දේනාස්ත්‍රය කරන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා යාණෙනි මාව පාවා දුන්නා. මේ වචනේ ලෝකයේ අර උන් චරිතවල ලස්සන දැන මේ වචනේ පිට වෙච්ච එකෙන් කියනවා එයා තාත්තත් නෙවෙයි මෙයා පුතත් නෙවෙයි මෙයා මොකද්ද බලාපොරොත්තුක් ඇද කරලා තියෙන තාත්තා කරලා දෙයි කියලා තාත්තා කියන්නේ නැහැ හැබැයි එතෙන්ට එනකන් අන්තිම මොහොත දක්වා දුමාකාර කටවින්න තියෙනවා එයාගේ පුතුගේ බුදුහාමුදුරුවෝ ජගන්නාථ මම දාන කියලා ගත්තා නම් ආසන් දේශයක් කරා අන්කන්ඩිෂන් උදව් කරන්න ගියාම මිනිස්සුන්ට කවම දාපත් මොනම දෙයක් පිළිගන්න. දෙන්න තියෙන එක අවසානට දීලා දෙනවා. ඒක අවසානයේ මේ මේ බණ දීපු දවසේ හිත හිත අනුබදාට. පාසු සිකුරා. ඊයර නගරාධිපතිතුමා කියලා තියෙනවා. හිත මට නගරාධිපතිතුමා මට නිදාහරක් දෙන්න පුළුවන් මේ දෙන්නේ කියලා මරන්න තියෙනවා. කුසුත් දාන ගහන්න එකිනෙක නිදාහ කරන්න. ඕන පිරිසට මේ කියන්නේ. පිරිස ඔක්කොම යේසුස් වහන්සේ බරපතල. අරකට යනම හොරේ. දෙන්නම කුරුසෙල් කියලා. අර තියෙනවා මට තියෙන බලතල අනුව හිත හස්කු නිසා ඉඳන් කරන්න පුළුවන් කවුද දන්නේ. බරබස් බරබස් බරබස් බරබස් බරබස් කියලා ඔක්කොම මේ ජේස් පාස්ට කරා. නගරාධිපතිතුමෝ යන්නේ. ඊසාවට. ඒක තමයි ඊසාව මෙයාට කියනවා මේ කොණ්ඩේසි විලේට උදව් කරේ මොකද මේ ඒක නිවලා අතන ග්‍රීක කාර්යය රෝමන් කාර්යය වෙලා කවුරුත් ඉස්සරහ යනකම කසෙන් ගහලා කටුවක් නප්පටවලා තෝ ඊසාකාරයේ දෙයියෝනේ මේ රජුරෝනේ මෙන්න ඔබේ ඔටුන්නේ කියලා කටුවක් නප්පන්නලා මේක තමයි ඔබේ සිංහාසනේ කියලා ඇන කියලා ගහනකොට අත් දෙක වැදේ කියලා පියාණන් නිමාව පාවා දුන්නා කියලා. ජීවත් වෙනවා කියලා. නැත්නම් ඒකේ තියෙන පියාණන් කියන එකේ බැඳලා ඒක ඒක තමයි රාජිනිස් කියන්නේ අන්තිම වෙලාවේ මේ මැතිනි මන්ත්‍රණ නොකිය. ඔය ගිලගෙන මැරුණා නම් මුළු චරිතෙම කිසිම අපේක්ෂාවකට රෝගී කරගන්න. ඉතින් ওই ජාතික වේගල හැම රටකම තේරෙන්නේ කතාක මේ කරපු වැඩක් නෙවෙයි හැම කෙනෙකුගේ විදිහට තමයි අපි මේ ජීවත් වෙන ගැන පදවත් විරකා. මොකද අපි මේ හේතු මොනවා කරන්නේ මම මේ දෙක කරන්නේ මේක තමයි. මාගේ මේ ව්‍යායාමයේ රට ජාති ආගම තමයි. තුචයි, නිචයි, පහ. මොකක්වත් නෙවෙයි ගොරම වෙනකොට කරු. එන්න අපි ඉස්සේ පොඩි බබේ එහෙම නැත්නම් මොනවාකට හය අතර තේරෙන්නේ නැති මිනිස්සේ හොඳටම අවදි කෙලස් දුරු කිරීමේ අදහසක් තියෙනවා චීනාසෝගතියක් තියෙනවා සතියක් තියෙනවා ඒ වගේම පාප දුරු කරන්න දහකුත් තියෙනවා මේ මිනිස්සුත් කියන මට මේ දෙක කරලා දෙන්න. ඒ හොඳට අහගන්න මිනිස්සු මේ සිහිය බුද්ධිය දිගට මොකද්ද කරන්නේ? ඒ සාධාරණ අසාධාරණ නෙවෙයි. ඒක කෙරුවා ස්තුති කරනවා කියන මේ ඔයාත් ඒ කතාව ගන්න මම ඊගාට කරන්න යන්න දෙන ඔයා ගන්න ඊගාට කරා. මේක තමයි මම කරන්නේ. මේක තමයි බුදුහාමර කියන්නේ මහා පුරුෂයෙක් කියලා. මොනම දෙයකට කොන්දේසි බලන්න යන්න බෑ කොන්දේසි විරහිතව දුන්නා නම් ඊසාන්සේ කියලා තියෙනවා මේ ඊසාන්ති ඉන්න වෙලාවක උදුපත් මන ආචම කෙනෙක් කරේ ඒ තමන්ගේ මනිසලේ ලිහලා සකුදි කුසල රසල ඉතින් දිනුනේ හත අධ්‍යයක් කරලා තියෙනවා ඊටසේ කියලා තියෙනවා මොකද දිවනාසි ආශිර්වාද වේවා මොකද තමයි දුකින් පොසට ඒකට අපොස්තල අහලා තියෙනවා බුදුතුමා අත්තරන් මළු හලන මිනිස්සු ඉන්නවා විදි මළු හලන මිනිස්සු ඉන්නවා ඒ ඔක්කොම තියෙද්දි මේ නාකියණිගේ මේ හැම්බි මඩිසලේ දුන්න හැටේට මොකද කියන්නේ යාමන්නා තිබුණේ මොතරව හබ්බදරීම තමයි කරා අරයක් මට විදි දෙන්නේ මුතුනේ කියා ඒක වෙනවනම් මේක තමයි මේ කියලා කියනවා කියවන්න එහෙසන් කියනවා මුතුදානාත් ඒකෙදී හරි බොහොම සංපත්ති රූපේ දිලා කියලා කඳුක තිබ්බගේ දීලා කොන්දේසි වෙන හිතලා කියනවා නේද මොනම දෙයකටවත් අපි මේ කාවුව සන්තෝෂ කරන්න මේ පහක් මනුෂ්‍යයාගේ නිර්වචන සලකනවා. නමුත් මේ ලකුණු ගන්න නෙමෙයි කරන්නේ. කරන්නේ. මේක විකුණන අදහසක් නෙවෙයි. මේ මේ මොටිවේෂන් එකක් නැතිකම. ඒ කියන්නේ එළවමක් නැති කතිය උලඟ ඒ අතට හමන්නේ. ගින්න ඒ විදිහටපත් වෙන්නේ. එහෙම නැත්නම් ජලය පහකට ගලන්නේ කවුරු සතු කරන්නේ. ඒ තා ධර්මතාවයේ ඒ භාවයේ ඒ භාවයේ ආන්නේ භාවයේ බාටපත් වුණා නම් එනයි නිවන් තමයි. ඒක කරනකොටම මේ යෙදිලා කරනකොට එන්නේ සෞන්දර්යය, ඒන පිළිච්ච ගතිය, ඒන සම්පත්‍ති කරගතිය මගෙන් කිරිබිමත් තමයි. උපරිමයට දෙයි. කාටවත් ඒක ඒක ඒක ඒක බලලා තමයි සිතට සත්‍ය ලබලක්ද කමන්නේ නැති ඒත් පාද. සත්‍යක් ලබලා. ඒකට පමා වෙන්නේ. පයිලා වැඩිට. ඒකට පාටි දාන්න නම් මම මොකද මොනවා කරත් එපා. යන්නේ ප්‍රමාණක් බුද්ධ නැහැ සතිය. අර එදින් වීර්ය දුරු දෙන්න නතර කරපුවා. ඒක වීර්ය කියලා කියන්නේ ඒක මම දන්නේ කියලා වැඩක් නැහැ එතන තියෙන ට්‍රක් එක. සංසේ කාටහරි මොකක් හරි කළා සංස කිසිම බලාපොරොත්තුකින් නෙමෙයි නමුත් යාට ඒක ප්‍රයෝජනක් වෙනා දැකලා තමන්ට සිතට සතුටක් ලැබුණා ඒක සතුට ඒක සතුට ලැබුණා එතනින් ඊට පස්සේ හට යන එක ඒ සතුට ලබන එක ඉපාද. සතුට ලැබුවා සතුට මම මට වචන පාවිච්චි කරන්න දෙන ප්‍රවේශමේ වෙච්ච දෙයක් නම් ඔයාට අයිතියක් තියෙනවා. කරන්න යන්න. සතුට තමයි මොහොදු. ප්‍රීතියක් ගන්න පුළුවන්. නෑ නෑ ගන්නත් එපා. නිරාමිෂ ප්‍රීතියක් ආව ඒක නෝට් කරා. ඒක දෝෂ නෑ. ඒක ඒක තමයි సౌందර්යය කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන පිළිචිකක් කියලා බුදුරජාණන්සේ ඉන්නකොට මොන තරම් සතුටින් ඉන්නද කියලා. ඒ කියන්නේ ජාතියක් වර්ණයක් ආගමක් මොකක්වත් නැහැ. තමන් ළඟට එන හැමතැනම දෙන්න පුළුවන් මත් කළ හැකි. ඒක උන්වහන්සේ දන්නවා. ඒ වගේම කරනවා. කිව්වොත් පස්සේ ඉතින් එනවනේ ගන්නවා නෙවෙයි. මෙන්න මෙතනයි මම මේ කියන්නේ. අදට ගන්නත් එපා, ගන්න කියලා කියලා දෙන්නත් එපා. ඉතින් ඒක වළක්වන්න බෑ. මොකද ඒක ධර්මතාව. ඒක ධාතික භාවයක්. ඒක ස්වභාවයක්. ඒකදී තමන්ට දෙන්නේ ගෙට දාගෙන දෙනවා. ඊට පස්සේ ආ මේ ගිරගෙදරක දාලා කකුල කහඹර දැම්ම තුන් ඉන්නේ ඒ ජොලිය තමයි. ඒ වගේම කවුරු හරි තෝ කාලකන්‍යා තෝ පෙරේ මොනවා කිව්වත් අනුන් සත්‍ය තියෙනවා. මේ ඒ ස්වභාවයෙන් පුබල දෙන ගතිය සුබල අපි. පුබුදල දෙන ගතිය වළක්වන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ. නමුත් ඔස්සේ කරනාද ඒ ධර්මතාවයම තමයි ආපව කොක්කටි. මොකද අර ප්‍රසංසාත්මක හරි මොනවා හරි එනකොට අර යටින් එනවා නිකන් මෙයා නිකන් අර ලොකු දුමක්. වැනිටි වැනිටි කියන වචනේ වැනිටි කියන කප්පිට වන්දනය කොහොමද ගන්න කියලා මේ උද්දච්ච උද්දච්චනේ මාන්නෙත් නෙවෙයි නිකන් මේ පුස් පුස්සාටෝපේ කියන එකක් තියෙනවා ඌ ආටෝපයක් වෙනවා හිතට නිකන් ආය සාටෝපකත්වයක් නෙවෙයි ආටෝපයක් වෙනවා මන්නම් කොයි අපි කරන තරියම අන්න අමාරු විතරද ඉතින් ඒ ඌ අඳිනවා මල්ලි එක ඒකත් නොවි මේකත් මේ මේ මේ වාතාවරණය ඉඳ වටිනා නමුත් ඊගාව චිත්තක්ෂණය මේ එකක්වත් අරගෙන ආය මුලින්දලා පටන් ගන්න ඕනේ කියන යන්න පටන් අරගත්තාම ඒක තමයි සජීවී ශාසනය කියන්නේ. ඇත්තටම ශාසනය කියන්නේ සජීවී තමයි. මම හිතන්නේ පැහැදිලිවම පුළුවන් කියලා කතෝලික ආගම කතෝලික මොකද අමාරුනේ ඔය අපි හිතන්නේ ෆන්ඩමෙන්ටලිස්ට් නෙවෙයි. මිනිසුන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරන විශේෂම කටයුතු වෙන්නේ. මිනිසු තුල තියෙනවා ඔය මම අර සංසෝත ගියාට පස්සේ අපි ඉන්න බිලියන් එකකින් කියනවා. ඒ කියන ස්වාමීන් වහන්සේ මට හරි ආසාවක් වන්තුනේට ගෙන්දලා මේක සුභ කියලා මම තුමා විදියට සමාජ සේවාවල් කරනවා බිලියනර්ස්ලා. කවදාකවත් අඟවන්නෙත් නැහැ කියන්නෙත් නැහැ ප්‍රතිපත්ති වශයෙන් 100 200ක් බුද්ධහම ඒක බුද්ධහම අහරක් නැහැ කතෝලිකේ ඉන්නේ හැබැයි කතෝලිකට බැඳලත් නැහැ ඉතින් මට ආසය වහන්සේ වගේ කෙනෙක් කියලා නිකන් කතා කරවන්න මේ ඒ ඉදමක් ඉදම අක්කර පහක විතර තමයි ගියක් ඒ ස්කීම් එකට යන්න වෙනම කාර්යයක් අය කරන්න මේ කරන්නේ අතුලට යන්න ඕනේ මේ මිනිස්සුන්ගේ තියෙන ගතිය මේ දීපු දේ පිළිබඳව නැවත අපේක්ෂාවක් නැහැ නැතු මොනම විදියක් නැහැ ඒක තියෙන ඔක්කොම සල්ලි තියෙනවා. ඉතින් අපේ කොහොමද ලොකත් බෝඩේ දාන්න බෑ නම ගහන්න බෑ අතලා විසින් අතලාගේ බවට පිම්පිරිස කියලා මං කියන්නේ නරක දෙයක් නෙවෙයි මේක මොටිවේෂන් එක තිබුණාට භාවනා කරන අපි තේරුම් අරගන්න මේ වැඩ කරනකොට අපි අපිට ස්තුති කරන්න පුළුවන් සුදුසුෙක් මේ ලෝකේ ඔක්කොම සුදුසු ක්‍රම කරන්නේ නුසුදුසු ඒකට කියන්නේ වශයෙන් කරගත්තා. නමුත් ඒකට සමාදින්න එපා. ඊගාව කරන්න තියෙන දේ කරන්න ධර්මතාවය අනුව අරගෙන යනවා. ඒක තමයි බුදුජානනාංශයේ මහා පුරුෂ කියන දේ පාඩම. ආජන්‍ය. ආජන් ආජන්‍ය ආශ්‍රය කියලා කියන්නේ ගෙල්බ්‍රෙඩ්. යගේ මහා පුරුෂයි. මේ මිනිස්යාගේ ඒ යකර යටි එන ඉන්ටෙන්ෂන් එක තමයි සාමාන්‍ය මාරයකෝ උගන්නේ. තණ්හාව ඒකනේ. මරට අහුවෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මොකද කරන්නේ මොකද කියලා දැනගන්න. ඉතින් ඒක සාමාන්‍ය ස්පයි කෙනෙක්ගේ හැටි. ස්පයි එහෙම තමයි. ඊට පස්සේ ඒ කරණ තියෙන වැඩ දෙගුණයක් කරනවා. මිනිස්සුන්ගේ හිත ගන්න. ඉතින් අර පොසුදු ගන්නට කරන්නේ. ඉතින් අන්තිමට ඔක මුළු සිස්ටම් එකම අල්ලන්නේ. ඒ නිසා අපි භාවනා කරන යෝගාවචරය සම්පූර්ණ ඒ භාසුතු සේවාව කියන කෙනෙක් වගේ තමන්ගේ ඇතුළේ ඉන්න කෙලෙස් පිළිබඳව ඇලර්ට් එකයි. ඒක සාමාන්‍ය රාකාම තණ්හා කරන්නේ නෙවෙයි. භව තණ්හාවක් නෙවෙයි. විභව තණ්හාවෙත් එක්ක අනුසය මේ දේවල් මේ මොටිවේෂන් එක මේ ඔක්කොම මුතු වෙන කොහොමද කියලා බලුවාම ඒක නිකන් පිළිතුරු උපතක්. ඒ ඒ ඒ කෙනාට තමයි බ්‍රහ්මය කියලා කියන්නේ. බමුණ බමුණ කියලා. ඉතරක් මට පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් වාසික කියන්නේ අර පිටේ ඉඳලා බැලිම පිළිබඳව තමයි ප්‍රශ්නේ. මට මෙහෙම අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ පිටින් බලනකොට තමන්ගේ සිත දිහා හරි තමන් ඒක ඒ නිස්සාර බව දුක්ඛ රමය වැඩියෙන් බලන්න පුළුවන් කියන එකත් අර මේක අනුන්ගේ වගේ හැඟීම් බලනකොට එතකොට තමයි අර මේ මේ පැටියේ පිළිකුලෙන් වෙනම වෙන්නේ ඉති. ඒ දිහා දකින්න චෙක් නොදකින් කුණු පංචස්කන්ධ කියන අදහස. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා කරන්නේ. මොකක්ද අසන්න කතා නෙවෙයි ස්වභාවය මේක පිළිකුල් කරන්න අප ප්‍රේම කරන්න දෙයක්වත් නෙවෙයි කලක ප්‍රේමණීය අනික පිළිකුල් වෙනවා ඒක ද්වේෂයෙන් බලන්න පටන් අරගත්තොත් මේ පිටේ ඉඳලා බලනකොට මේ යකින් ප්‍රතිකාරණේ වැඩ කරන්නේ දක්ෂව යනවා මොනවද දෙයක් ප්‍රේම කරන්නේ ප්‍රතික වැඩ කරන්නේ ඒක නිසා දෘෂ්ටි කෝණ දෙක මාල් කරන්න කියලා ඇතුලෙන් බලනකොට ප්‍රශ්න නැහැ පිටට කියලා බලන්න පිටට කියලා බලනවා ඇතුලට බලනවා එලිපත් ඉන්න බලලා වගේ ඉන්නවා පුළුවන් එළියට ගිහින් බලන්න පුළුවන් පිටට ගිහින් බලන්න පුළුවන් ඒ කියන්නේ අනුන්ගේ ආකාර කොට 100 100ක් ගන්නවා තමයි හිතෙන් වැඩි කරනකොට බොක්කගෙන එක තියෙනවා ඒකත් ඒ වගේම සරල අරකේ අඩිය තියන තුවා මේකේ අඩිය තියන තුවා ඒක මේකට මාරු වෙන එක තමයි අපි සාමාන්‍යයෙන් මේ යෝගාර්ථය වශයෙන් ධාම බෙල්ල ගන්න ගන්නේ අර තමන් ගන්න කියනකොට තමන් ගන්න කියනකොට නිකන් දෘෂ්ටිගත වෙලා ඉන්නේ එහෙම වෙනවනේ එන්නේ කවුද එන්න එන්න. එන්න. ඉත දෙන්නේ නැහැ ඒ වුණාට ඉතින් අර උඩට ආපු නිසා වර්ගය කපලා ගන්න. නෑ එන්න කිව්වම එන්නත් උනා. එන්න අපිට දෙන්න ගණන් ගන්නවා. අර අන්නේ නැහැ මෙතන වතරින් බෙන්නේ. අපේ දෙලා නෑ තා පුතේ ගුණයි බාර කිව්වා. පැදුර පැදුර. ඉත උඩේ උනේ. ඒකදී ඇත්තට එකේ කොහෙද මේ ආචාර්ය මණ්ඩලය නැත්නම් ගුරුකුලවාද කියන්නේ මේ වගේ දෘෂ්ටි කෝණ තමයි. සර්වඥාන්සේ ඔක්කොම කල්පනා කරනවල 62ක් මිත්‍යා දෘෂ්ටි පෙන්වනකොට ගන්න ස්ටෑන්ඩ් එක බාහිරින් බලන්න අතුලින් බලන්න කියනවා දුරට සාකච්ඡා කරලා පෙන්නලා කියනවා මේක පාවිච්චි කරන්න මේක එනකොට අරගෙන ගන්න අරගෙන කොට මේකෙන් ගන්න උච්චේ දෘෂ්ටි එනකොට සාස්ත්‍ර දෘෂ්ටි ගන්න සාස්ත්‍ර දෘෂ්ටි එනකොට උච්චේ දෘෂ්ටි ගන්න මේක කෙරේ එකක්වත් අල්ල අපේක්ෂා මේ දැන් තියෙන ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද මේක චපලකමක් නෙවෙයි සකලකමක් නෙවෙයි ප්‍රායෝගික ප්‍රයෝජනේ සලකනවා. ඒ නිසා අපේ බුද්ධ ආගම අනාත්මවාදී කියන කරන්නේ. ඉතින් නමුත් මේක අනාත්මවාදී නෙවෙයි ආත්මවාදී කියෝ තනාත්මවාදීන් ගන්න. අනාත්මවාදී කියෝ ගන්න අපේ තියෙන ආත්මවාදී. ගන්නකොට හොම්බකට ඉවත් වෙන ආත්මවාදී ගන්න. ගහලා ඒ ප්‍රශ්නේ ඉවර කරලා ඊගොල්ලෝ ප්‍රශ්නේ කොයි එකද ගන්න කියලා ඒක ප්‍රශ්නේ. ඉතින් ආත්මවාදී කියන්නේ දැන් කොහොමද කොට අනාත්මවාදී කියන්නේ කියන කතාව? එහෙම බාධාවක් ඔය කරවෙච්ච කතාවක්. භාවනාත්මක තේරුම් ගන්න බව කොට හොඳ උදාහරණයක්. ආස්වාදයක් આવත් අනිවාර්යෙන් සාපේක්ෂව පාසාදයක් තියෙනවා. ඒ නිසා එකක් අල්ලගන්න දෙයක්. ඉතින් ඒ නිසා මට මතකයි කැනඩාවට ගියාට පස්සේ ඒ ඌට බුද්ධහම එපා කියලා සාන්ත පාදා. අයි අනාත්මවාද කොහොමද බුදුහාමුදුරුවෝ ධර්ම ගන්නවා. කොහෙද තියෙන්නේ අනාත්මවාද බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ආත්මවාදයෙන් අහුවෙලා ඉන්නවනම් අනාත්මවාදයෙන් කඩපන්. අනාත්මවාදී කතා කරන්න આવුද්ද කන මහා කියලා මේක පිස්සෙක් නෑ මේක ආත්මයක් නෑ කියලා කියන ආත්ම නැත්තම් කොහොමද මිනෝ දාන දේවා කුසල් සිද්ධ වෙන්නේ අපේ තාත්තා තරකන්නේ මොකද කියලා අමුතු 11 කියලා අහනවා අනාත්මවාදී. ඒ නිකන් මේ දේශපාලනඥයෝ කට්ටි මාරු කරද්දී තියෙන්නේ. ඒක බොහොම ස්ට්‍රැටජි කර කරන්නේ කොහොම අපි කරන්නේ. ප්‍රයෝජන සලකලා කරන්නේ ආපහු වර කල්ලන්නෙත් නෑ මේක කල්ලන්නෙත් නෑ. නියම. නියම ප්‍රශ්න විසඳලා ඉවරයි ඊගා ප්‍රශ්නේ එන එන ප්‍රශ්නේ තමයි ආවුදපත්. අර අපි දෘෂ්ටියක් නිසා මේ ප්‍රඥාවක් දෘෂ්ටියක් ගත්තොත් හම්බෙන්නේ මම ආත්මවාදීම කියලා ගත්තොත් එයා ඒකට කොමිට් වෙනවා ඒකට අහු වෙනවා අනාත්මවාදී කියන්නේ ටිකක් දෙන්නේ නැති කරන්නේ මේක තියෙනවා නැතිනම් ප්‍රශ්නේ ආ එහෙනම් මේක අයියන මේක කරා ඔබ වහන්සේ උදේ කිව්වේ වෙන මොකද්ද කර්මා කළ කරනවා නම් කරපන් නැත්නම් කැමතිත් නැහැ අපිට ඕන තරම් ප්‍රශ්න තියෙනවා ඔබට ඕන නම් මේක උත්තර දෙන්න සමහර අවස්ථා අවධානය යොමු කරලා තියෙන ඉතින් කියන්නේ දැන් මේකේ පයි කියලා අතර වෙලාන්නේ ඊට පස්සේ ඊගාව ප්‍රශ්නේ කොහොමද කියලා ඒ ඔය ඔන්න කියන තුන උගන්වන විදිහ තමයි දර්ශනය කියන්නේ. දර්ශනය මොරල් ගන්න. සදාචාරය ගන්න. දර්ශනයේ සදාචාරය ගන්න මේකට උත්තරේ මේක තියෙන මේකට උත්තරේ මේක තියෙන තුනම සමානව සලකනවා සදාචාරාත්මක වගකීමකින් තොරව. එතකොට මේ මිනිස්යා මේ මිනිස්යා අල්ලන්න බෑ මොකක්ද? එනස ඒ ප්‍රශ්නෙට එතන කිව්වට ඊගා ප්‍රශ්නේ මේක කිව්වා දාගෙන ගියා පැත්තට. පැහැදිලිවම කියනවා සන්තුෂ්ටි සන්තුෂ්ටි වෙන්නේ. ඒකතන කියනවා අසන්තුෂ්ටි වෙන්නේ. පැහැදිලිවම කියනවා සන්තුෂ්ටි වෙන්නේ. සන්තුෂ්ටි වෙන්නේ කියන කාම වස්තු පිළිබඳ. අසන්තුෂ්ටි වෙන්නේ කියනවා නිවන් දකින්නකන් සතුට වෙන්න එපා කියන එක. මේකට කියනවා සන්තුෂ්ටි කියලා අසන්තුෂ්ටි. ඒකට කියනවා ආත්ම වෙන්නේ කියලා කවදාවත් අනාත්ම වෙන්නේ. ඉතින් මේක දැකපුවම බබුණු අල්ලගෙන කියනවා උදේ එකක් සමාන බ්‍රාහ්මණයා කියනවා ගෞතමයා හැන්දාවට එකක් කියනවා. ඉතින් ප්‍රශ්න මාරු වෙනවා නම් අර එදාට නිවිද පාත්‍රය දුන්නා. නේවිගේ මේ නේවිගේ කට්ටිය මොකක්ද? සෙබල් මුണ്ട് පුරුදු කර. උන් කැප්ටන් ඇවිල්ලි වල අහනවා මේ සංග දකුණෙන් ආවොත් පිරිසුදුක. මේ කොහෙද මොකද කරන්නේ? මම උතුරට නඟරුමක් ගන්න. නගරේ නෑ උතුරෙන් ආව දකුණට. ඒක කියනවා බඩේරෙන් ආව නැගෙනහිරට. නැගෙනහිර ආව බඩේරට. කොහෙද යකෝ ඔච්චර නැංගුරා ගොඹලද? ඇයි සර්ට් ඔච්චර සුළුසුලක් තියනවා නම් මට නැංගුරක් තියනවා. ඒ කියන කෙනා උත්තර දෙන්න ඕන නැංගුරන් තියෙන්න ඕන ප්‍රශ්නයක් නැහැ මේක. සර්ට් ඕන තරම් සුළුසුලක් කරනවා මම නැංගුරක් තියනවා. ඒක උපාස. අර මේ පොලිකාරයක ප්‍රොමෝෂන් එකට මේ ඉන්ටර්විව් කරා ඉන්ටර්නෙට් ඉන්ටර්විව් එකක් ලොක්ක පල්ලක් වගේ එකක් ධානය මේ සඳලු තලාවේ ඉන්ටර්වයුව කරන සීරියස් යන ගමන් කාර්කටිය. ඊට පස්සේ සර් අවලු ගෝලයන් තමයි කාර්කේ නම්බරේ බලකට. මට නම් දන්නවා සර් දැක්කද කියලා. නෑ නෑ ඉතින්. <laughs> පාස්. අපි ගියා යාලංකාරයේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්තේ. ඉන්නර මම ඉන්නකොට මේ දැන් ඔය ඇග්‍රිකල්චර් කරලා යාලංකාරයකට ගන්න තියෙන සුදුසුකම කටයුතු. මේ වචන දෙකම ඒ අකුරෙන් පටන් ගන්න එක තමයි ඉස්සෙල්ලා. යාලම් කරලා පැටලු ගැටි කියලා දෙකම පටන් ගියා කියන්නේ ඉච්ඡා කරන උපාස. ඒ අනුගත සුදුසු ගන්න නෙවෙයි. ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තා නම් එහෙම එකට තෝරේ මේ ආහාර. දැන් මම ඉන්න වෙලාවේදී ග්‍රීන් ෆාම්ස් වලින් දැන් ඉගෙන ගන්නවා හෝටිකල්චර්. එයා කරලා තියුනේ හෝටිකල්චර් නේ ක්‍රොප් සයන්ස් කරලා තියුනේ. පගාව. අපිට ඕන කරලා තියෙන හෝටිකල්චර්. යාලා ඩිග්‍රී කරන ඩිග්‍රී එක බේසික් ඩිග්‍රී එකක්. ඊට පස්සේ ස්පෙෂලායිස් කරලා තිබුණේ විශේෂණය කරලා තිබුණේ භෝගවක. ඉතින් මම කෝ මේ මම ඔයා හොටිකල්චර් කරලා තිබුණා හරිනවනේ. ඉතින් ආගේ ප්‍රොෆෙසර් ළඟටලා හිටිය ගියාට පස්සේ කියනවා මම එකක් කියන්නේ. බේසික් ඩිග්‍රී එක ඇග්‍රිකල්චර් තියෙනවා. ක්‍රොප් සයන්ස් එකේ ඇඩිෂනල් එක. ඒක ඩිස්ක්වොලිෆිකේෂන් එකක් නෙවෙයි හොටිකල්චර්. ඒක අතිරේක දෙයක්. ඒක ඉවත්තට આવත් මේ වෙතට ඌට අමතර ලකුණ. ඒක කිරුවා කියන මේකට ඩිස්ක්වොලිෆිකේෂන් යන්නේ. මට ඒක කොටයි කල්පනා වුණේ. වීල්ලේ බේසික් ඩිග්‍රී බේසික් ඩිග්‍රී තියෙනවා. ඌ ඊට පස්සේ MS එකක් කරලා තියෙනවා. එයා කර දෙන වෙන පැත්තක මේ මේකට හානියක් නෙවෙයි. මොකද තමයි අපි එන්නේ මේ තරම්ම අපි මතවාද. ගත්ත මතය එහෙමයි. මේ තියෙනවනේ මායя පොක්ක ගහලා කරන්නේ. තණ්හා පොක්ක ගහලා කරන්නේ මොකද අපි ප්‍රෙඩික් කරනවා. ඔය කවස් කියන එකයි සමනලයාගේ ගමනයි තියෙන්නේ. සමනලයට වෙදිච්ච බෑ. ඌ යන්නේ මෙහෙමයි. ජෙට් එකට වෙඩි තිබෙන. ඒක හරියට යන්නේ ට්‍රක් එකේ. ඒතන මිනිස්යාගේ හැමදේම දුවන්නේ ට්‍රක් එකේ එම් කරන්න පුළුවන්. සාමාන්‍ය ලබන කුරුල්ල බලන්න මෙහෙම එන්නේ කියන්නේ. ඒක පේන එක ශක්තිය හරියක් වගේ ඩිෆෙන්ස් සිස්ටම් එකක් තියෙනවා. දුක සමහරවල් කවදාකවත් ලයින් එකේ දුවන්නේ. ගහක අත්තක් කෙලින් කවදාකවත් නෙමෙයි. ගහක මුල කවදාකවත් නෙමෙයි කෙලින් යන්නේ නැහැ. ඉතින් ඒක දැන් නම් මිනිස්සු ඒක අගේ කරන්න පටන් ගන්න. විද්‍යාව ඇති ඔක්කොම ඉතින් ඒක ඉතින් අනේකෙම අනිත් එකට ප්ලෑන් කරද හැකි මූලික එකටම දෙන්නේ. ඉතින් ඒක යෝපේ දෙක හරි විචිත්‍රයි. හරිම සෙල්ලක්කාරයි. ඒ වගේම හරිම සුන්දරයි. එන්න දෙයට රැස්ලා ඉන්න ඕනේ. කිසිසේත්ම මතක තියාගන්න මම කරන්නේ ප්‍රීමේ නම් කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. ඕනකට බණින්න පුළුවන්, ඕනකට ඉස්කුත් කරන්න පුළුවන්. මම ප්‍රෙඩික් කරන්න බලන වුණත් නැත්නම් මෙන්න මේ මත දහරිය. එයාගේ මේ රුචිකත්වය තියෙනවා කියලා දැනගන්න පුළුවන් වුණත් ඉන්න ඕනේ කොටුවා වගේ කතරයා වගේ ඌරා වගේ අහුවෙච්ච දේ කොතනද ඒකට ෆිට වෙන්න පුළුවන්කම් බැලුවා එහෙනම් පාරක් ඒක තමයි බ්‍රාහ්මණය කියලා කියන්නේ කොටිටි ටික සතියින් ඉන්න මනුස්සයා නිතරම ඉන්නේ මේ මොහොතට එළඹිලා එන්නේ දෙයක් කරනවා ඉතින් මිනිස්සු බලනවා ඉතින් දෙයක් කියන්නේ එහෙම කියනවා දැනෙන්න බෑ මේ මිනිස්සුගේ ප්‍රතිපදාවට පෙන්නන්නේ මායාවේ කොක්කට සංහාවේ වැඩ කරන හැටි දිගාරලා තියා සංයෝජන දිගාරලා තියෙනවා කියලා කියන්නේ unpredictable. ලෝකේ unpredictable නම් අපිට හැදෙන්න හැටින ඒකනේ. ඒකට හැද ගහන්න පුළුවන් එක තමයි භාජනයට දාපු වතුර. භාජනේ හැදී ගන්නවා වගේ. අපිට ගන්න පුළුවන්කම තියෙන පිළිසෙන් තමයි. පිළිසෙනකොට බෑමකද සාජාසයට කොට වෙලා තියෙනවා. මිනිස්සුයකට පුළුවන් ඒක පාවා දුන්න නම් මට කියන්නේ ඉතින් sorry කා. පහටක කොමිට් වෙනවා තමයි. කරන දෙයකට ඊගාවෙන මොහොතට ලෑස්ති වුණා. හැබැයි මේ ක්‍රමයේ සංස්කාර දෙක දැනගන්න කෙලස් කුරු වෙන බව දැනගන්න මෙතනදී අහු වෙනවා. මෙතනදී අහු වෙනකොටම තේරෙනවා ජීවනක් කියලා වෙනම දෙයක් ඕන කරන්නේ දැනටත් ඉන්නේ දුරු. දැනටත් ඉන්නේ නිකන් මේ මේ ආවෙන ජීවිතයක් ගත කරන්න කියන ඒක මේ වහිතයක්. ඒ මෙසේජ් එක බුද්ධ ජානක ඉන්න කාලෙද දේශියාවේද ලංකාවේද නැහැ. ඒක ගන්න පුළුවන්කම මම පැහැදිලිව මගේ දන්නේ අවුරුදු 30ක ඉතිහාසය කියලා කියන්නේ මේ අවුරුදු 20කට ඉස්සෙල්ලා මේ වගේ දේවල් කතා කරන්න පුළුවන් වාතාවරණ ලෝකෙ තිබුණා. තියෙන්නේ නැති අත්‍තරම හිමාල පර්වතයේ ආපත්. ඉතිහාස ලකා දැන් ඇවිල්ලා තියෙනවා ලිස්ට් එකට හොඳට තේරලා තියෙනවා. මේ මුචු මේ කිලින් යන්න හදලා කරගත්ත මොකක්ද? ප්‍රෙඩික්ටබල් ෆෝමියුලා දාගෙන කරපුවා. එන දෙයට හැද ගහලා යන්න තිබු වැද්දා. මොකක්ද? මේ මුචු ඔක්කොම වැද්දෝ සිස්ටම් මේ ආයෙ අඬ වෙන වැද්දේ කාට දන ගන්න කොහොමද මචං අහලත් අම්මගෙන කාලා ජීවත් වෙන්නේ ඉදාට ආපහු වෙන්නේ එනවලු දැන් ඔය සාමාන්‍ය පෙන්ඩුලම මේ පැත්තට ගිහින් ආපහු වෙන්නේ. ආපහු වෙනකොට ආය යන්නේ අර පැනගෙන විසිකරපු මේ වැඩි ක්‍රමවල තමයි යන්නේ. ඉදා කිව්වේ ඒක දුස්සීලයි, අශිෂ්ටයි. විනාගරිකරණය වෙනවා. දැන් නාගරිකයන් යන්න වෙන වැදගත්. දැන් මේගොල්ලෝ වෙනවා ඇපල් වල මුල්ම જાතිය දැන් තියෙන කුරේම දිනු කරපු එක ඒක ගක් ලෙඩ ඇති කරනවා වල් ඇපල් ඒක ප්‍රිසර්ව් කරනවා වල්ලප්පු જાති නැති වෙයි. ඒ තරණි වී જાති වල පරවන තිබුණේ රට වී හාතිය දීර්ඝ වී જાති. කොහොම ටිකයි වැඩ කරන්න පුළුවන් ඒව හොයනවා. මුසුව නැති කරනවා. කිටි කරන කරන්නේ. නමුත් ඒකකින් අර යුග පෙරලි හරි මර යාට නම් මෙහාට යනවා. අපි ඉන්නේ මේ එක පැත්තට ගිහිල්ලා ඒකේ ආධිනව දැකලා ආපහු එන ගමන නිසා පස්සෙන් ගිය එක පමාවිච්ච එක දෙනවා. third world countries හරීම දියුණුයි. ඒක මොකද අපිට ඇග්‍රිකල්චර් උගන්වනවා මේ මිනිස්සු යූරියා හොයාගත්ත එක. බුදුම විදියට පොහොරක් වෙන්න පටන් ගත්තා. ඇමරිකාවේ ගිහිල්ලා කෝන් බෙල්ට් එකේ දැම්ම යූරියා කිලෝ රක්න කියලා. දාලා දාලා දාලා යොමුනේ පස්සේ වතුරේ 305 මිලියන් ඉක්මවලා ගියා යූරියා. ඊට පස්සේ පොළොව කෘෂිකර්මයට කරන්න බැරි ඩස්කෝට් එකක්. එතකොට අපිට කරගන්න දැන් යුරිය ගන්න සල්ලි නැති හින්දා අපිට ඉතින් එන්න බැරි. සල්ලි තිබුණා නම් අපිත් කරන්නේ 10 දිනකින් කරනවා. යාපනේ වුණා. යාපනේ මේක යුරියා දාලා යුරියා නයිට්‍රජන් බෝම්බ කියලා කියන්නේ සිටුවේෂන් එකට ආවා. කිලෝරකට පොරදා. අපිට සල්ලි නැති හින්දා එතකොට අරගොල්ල ගිහිල්ලා කාලා අපෝ එනකොට තේරෙනවා මේ අපිට යන්න බැරිුණා සල්ලි නැති හින්දා දැන් අපි පොරදා. අපි දැන් දිනු. අපි ඒක රැකිලා තියෙනවා. ඒ නිසා මේ බෞද්ධ අවුරුදු ඉතින් ලංකාව මේක රැකුණට එකම වගකීමක් ප්‍රබලන්ත. ඉන්නේ විතරයි දඬුම දුන්නේ. මොනවත් කිරුවට යන්න දෙන්නේ කිසිම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදන්න දුන්නේ කිසිම ජාතික වස්තු කයිති කරන්න දුන්නේ මරණ කපන කොටරෝ කියාගෙන මහත්මහන් කරට ගවබුත්. පාර්ලිමේ ඉතරක් ගැහුවා. අපි නිකන් මේ හිතිය දක්වමු. දැන් තේරෙයි අපිට අඳුරන්නේ. ඉංග්‍රීසියත් කතා නැත්නම් මොකද අපේ තිබ්බම මිත්‍රි කරේ රේන දෙපාරු යුරියා දානකොට මම මිලුම් බලකට එන්නේ නැහැ ඔය කල් දෙක කොහොමද කතා මොනවද කරන්නේ වෙලා තියෙන ආයෙ පරිසරයේ කියන අවුරුදු 100ක් මාරක් යනකොට ආයෙ සුද්ධ වෙන්නේ නැහැ ඉතින් මිනිස්සු නොකන ඔය ඊටම මට මැරලා වැටෙනවා එතකොට ආයෙ ඊටම හැදෙනවා මිනිස්සුන්ට දුන්නොත් සැලසුම් කරලා කෙරුවොත් අක්කම යන දාලේ යන්න දුන්නා නම් අනුගේ ස්වභාවය වෙන්නේ ඒකම තමයි. මිනිස්සු නටලකට බැලලා. නැතිවෙච්ච ස්වභාවයෙන් ආයෙත් අර්ථ සුද්ධ කරලා මනසට ආයෙ ගිරනවා. මනසට හම් වෙච්ච එකම අර පාත්තරා වගේ අර හතර පිටර කන්න වගේ බඩපයි. එක එක දානකම් කරපණ හිටපන් හැමදාම කකයි. නෑ එහෙම නෑ මේක එකවර ගෙත් ගන්න. මුතයි දාපරි දෙන එක තුළ අනිත් පැත්තට බඩපල් බලනකොට ඇතුළේ තියෙන පිටර එකක් අතරමුත් නෙවෙයි. පාත්තර තාත්තා තාත්තක් තියෙනවා. මුතුම තණ්හාවක් තිබුණා යන්න කාලේ යන්න දීපුවාම ඒකයි පුදුම කියන්නේ මේ කැලිය කියන පද්ධතිය තියෙන මතකයි. ලෝකෙ කියන හැමදේම අරගෙන ප්‍රිසර්ව් කරනවා. ආලෝකයක් ගන්නවා, කුණ ගන්නවා, වතුර හම්බුණා. ඒකල මනුස්සයට උඩ ඔක්කොම දෙනවා. මේකෙන් එළියට ගිය මනුස්සයා නගර සීම නගරෙට ගිහලා ගමට ගිහිල්ලා නගරේ ගමේ ඉඳලා මේ කැලේ කපනවා. ඊට පස්සේ මැරලා ගියාට පස්සේ ආයෙත් කැලේ වැරනවා කියන අනුකම්පාවෙන් ආයෙ වෙලා ආයෙ යනවා. ඒකට කල්ප ගානක් යනවා. ඒ නිසා අඩුවම ශක්ති ප්‍රමාණයක් වැය කරලා සාමාන්‍ය ක්‍රමයකට ඉන දෙයට මොන දිලා කටයුතු කරනවා නම් මේ යෝග ජීවිතෙත් වෙනවා ප්‍රශ්න ජීවිතෙත් වෙනවා ස්කවුට් කෙනෙකුත් වෙනවා මේ සෙල්ලක්කාරකමකුත් තියෙනවා දැනුම් කරලා කරන්නේ මේ කරුණු හතරම නැහැ දර්ශන ජීවිතේ කාදාක සතිය කාදාක කෙලස් කැපිලකුත් නැහැ අමු ප්‍රබුද්ධ භාවිකුත් නැහැ ඒ වගේම කෙලස් මේ චීනාසෝගතිකුත් නැහැ සැලසුම් කරන්නේම මොකද්ද එකක් එල්ල කරන්නේ එල්ලෙට මාරය දැනටම කොක්ක ගහලා ඉවරයි. ඉතින් යනවා කියලා කියන මෙතනත් අහු වෙලා ඒකෙත් අහු වෙලා. සම්ස්පර්ශය කියන්නේ කියන්නේ සතුටුයි. ඒක නම් අහු වෙන මොකක්ද අහු. ඒක නම් මේන් පොල් සම්පූර්ණ. be prepared සතුටින් ජීවත් වෙන්න කියන්නේ බුදුහාම කිව්වා සතුටි වරමන්ද. ඉතින් ඒක කඩියතාව වැඩි ඕනේ නැහැ. තව ගින්න දකින්නලු. ඒ පොඩි කොක්කෙන් ඔක්කොම. වෙලා පිටු කරගෙන මේ කම්මක් කියන කරන්නේ දැක්කේ මුල්ම ඩයල් එකේ මුල්ම මොකද කියන දලාවට කාලා වන්න කරගෙන මුල්ම එකක් කාලා මේ සරතු හදාගෙන ඉන්නක් ඒක නිකන් කරකවලත් ඇරියා. අපිට අපිට කියලා වෙලා ඉතින් ඒක හිතන් ඉන්නේ ඔක. දැන් ඒකේ කොහොමද හිතන්නේ දැන් ඒක තමයි. මේ ඔක්කොගෙම ඡන්ද ගන්න ඕනේ. මේ ඉන්න සංගය ඔක්කොගෙම මේ එක්කනගෙන් මේ කැමති දෙයකට බලලා පොල්කට බිලින් ඇදලා ගන්න. ආවට ගියාට කොල්ල බලන්න. හම්දු දීපි ආචාර්යයාට ඔබ දුසන්නේ කිව්වා වැරදිලා. අපි දීපි ආචාර්ය නැතුව කොහොම මෙතන කන්‍යන් කියන ගමන් ඉන්නේ. කාපල්ලා. කන්නේ අපි ළඟ කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. මොකද ඊර්ෂ්‍යා කරන්න තියෙන ඕගොල්ලෝ අපට අපි අපි ඕගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන්නේ අපි ළඟ ඒ මොනවා කරන්නේ. අපි හරි අයියා මල්ලි වගේ අපි සම්පූර්ණයෙන් ඉන්නේ දුක දුකේ බලන්නේ අයියා මල්ලි වගේ අපි ඉන්නේ. ඉවරනම් ඇවිල්ලා ජලාදිත දාරක් ඉන්නේ.